දැන් අපි මෙතන ඉඳලා පැයක් හොයිට වැඩි කාලයක් ධර්ම දේශනාවක් සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සීල දනාම මේ පැයක ඉඳගෙන හිටපු විදියව වෙනස් කරලා හරි බැරි ගහලා වාඩි වෙමු අපි තවත් පැයක් හොයිට වැඩි කාලයකට දේශනාවකට සවන් දීමක් වශයෙන්.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 ඒ ධර්ම දේශනාව එකම පිරිසක් එකතු වෙන එක තැනක එකතු වෙන නිසා අපි ධර්ම දේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන ඉන්නේ. ඒ නිසා අපිට කැමැත්ත වර්ජියම් සූත්‍රයක් තෝරාගෙන ඒ සූත්‍රයේ දවසින් දවස දවසින් දවස අඩියට ගැඹුරට ගැඹීරත්වයට බැහැ ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා මොකද ධර්ම දේශනා පැයකට හමාරකට හෝ දේශනා එකකට සීමා වෙලා නැති නිසා. ඉතින් අපිට මේ ලැබිච්ච දේශනා මාලා පැවැත්ති අවස්ථාව අනුව අපි සූත්‍ර කීපයක් ඉදිරිපත් කරගෙන මේ දැන් යන වර්තමාන කාලයේ අපි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ ප්‍රසිද්ධ වශයෙන් කියනනම් අනත්ත ලක්ෂණ සූත්‍රය. නමුත් ත්‍රිපිටකයේ පොතේ බුද්ධ ජයන්ති පොතේ සඳහන් වෙන්නේ ඒක පංචවග්ගීය සූත්‍රය කියලා. ඉතිහාසය අනුව බලනකොට ශාසන ඉතිහාසය අනුව ඒක සඳහන් වෙන්නේ දැනට ලේඛනගත සූත්‍ර වලින් දෙවෙනි සූත්‍රයේ වශයෙන් පළවෙනි සූත්‍රයේ ප්‍රසිද්ධයි ධම්මචක්කප්පවත්තන සූත්‍රේ මංගල සූත්‍රේ. බුද්ධ ධර්ම වංශයේ බුදුන් පස්සේ කරනද පළවෙනිම සූත්‍රය. ඒකට දෙවෙනි එක තමයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රය. මේ අනත්ත ලක්ෂණ සූත්‍රයට පංචවග්ගීය සූත්‍රය කියලා නම වැටෙන්න හේතුුනේ ඒ සූත්‍රයේදී කාය සාක්ෂි වශයෙන් ඉදිරිපත් උනේ අපි සිංහල බුද්ධ ආගම් පොත්වල ඉගෙන ගන්නකොට කියවලා පුරුදු පස්වග මහණු. නැත්තම් පස් දෙනාගේ කල්ලියක්, පස් දෙනාගේ කණ්ඩායමක් පංච වර්ගීය කණ්ඩායම තමයි මුල් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජී කියලා ප්‍රසිද්ධයි. ඒ ස්වාමීන් වහන්සේලාට මේ අනත් ලක්ෂණ සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා සරුවචන් වහන්සේත් එක්ක සමීප සම්බන්ධකම් තිබුණා දුෂ්කර ක්‍රියා කරන කාලේ මේ රජසප අතහැරලා අබිනිෂ්ක්‍මණයක් කරලා සරණාධ්‍යාසයෙන් පැවිදි වෙච්ච ශාක්‍ය කුලවංශ ප්‍රවර මේ සිද්ධාර්ථ තාපසතුමාට මේ පංචවග්ගීය තවුසන් අපවස්ථාන කරලා තියෙන ඉතාමත්ම ගෞරවය. ඒකෙමුත් ඔය කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මේ මතු බුදු වෙන බුද්ධාංකුරයන් වහන්සේ කියන හැඟීමෙන්මයි අවිල්ලා තියෙන්නේ. මොකද ඒ උප්පත්ති දවසේම දැකපලා අනාගත වාක්‍ය වශයෙන් ප්‍රසිද්ධ කරපු ඒ ආශිත තාපසතුමාගේ නෑදෑකමක් තියෙනවා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. එනිසා මේ අත්තු පුදුමාකාර බලාපොරොත්තුවකින් මේ සිද්ධාර්ථ තාපසතුමාට උත්සාහන කරා. කෙසේ නමුත් ඒ සිද්ධාර්ථ තාපසතුමා පසු කාලයේ මධ්‍යම ප්‍රතිපදාට වැටිලා නැවතත් ඒ දුෂ්කර ක්‍රියා අත්ති කිලමතාන යෝගේ අතහරිනකොට මේ අත්තෝ හිත පිරිහගත්තා. මේ අත්ත නැවතත් දැන් සැප හොයන්න යන්නේ රාජ සැප හොයන්න යන්නේ කියලා. යනු අතහැරලා තමයි ඒ බුද්ධ ගයාවේ ඉඳලා පරණැස ඉසිපතනේ දක්වාම මෙයත් පසුබැසි. නමුත් බුදු වුණාට පස්සේ සරුවච්චන් වහන්සේ මේ පැවතිච්ච අසුරු ගතිය නිසා ඒ තරහා ඒ තුලින් මේ ධර්මය සම්බන්ධ කර ගැනීමේ අදහසින් තමයි කාය සාක්ති වශයෙන් මේ පංචවග්ගීය ස්වාමීන් වහන්සේලා තියාගත්තේ. ඒ අත්තන්ට තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය පැවැත්වුවේ. ඒ සූත්‍රය හැබෑ වෙනසක් ඇති කරමින් මේ manuss ලෝකයේ සරුවච්චන් වහන්සේට පස්සේ තවත් එක ශේක පුද්ගලයෙක් සෝවාන් මාර්ගපස්ස පුද්ගලයෙක් ඇති වුණා ඒ තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට සරුවච්චන් වහන්සේට පස්සේ අනිවර්තනාමයක් ඇති කරා අඤ්ඤා කොණ්ඩඤ්ඤ. එන්නේ ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රදාන කරගත් අනෙකුත් ඒ පස්වක මහණුන් තමයි මේ අනන්ත ලක්ෂණ සූත්‍රය සඳහන් කරන්නේ. ඒකේ මේ අපි අද සාකච්ඡා කරන තන්ට එනකොට මේ ස්වාමීන් වහන්සේලා ප්‍රශ්නමට තුන් වලල්ලක් මේක කරකොල කරකොල කරකොල තමයි මේ අද කියන ප්‍රකාශය ਸਰුවචනංශ ඉදිරිපත් කරන්නේ. ඒ සූත්‍රයේම මුලින්ම දෙබසකට එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට මේ පිරිස යොමු කරගෙන ඒ පිරිසගේ අදහස් යොමුවක් ගොනුවක් ඇති කරලා ਸਰුවචනාංශයේ තමන් වහන්සේ විසින් ඒ බෝබැඳ බෝධි සාක්ෂාත් කරන ලද ඒ අනාත්ම ධර්මය ප්‍රකට වෙන විදියට දෙවෙනි වලල්ල කරකවල තුන්වෙනි වලල්ලේදී තමයි මේ එක එක ස්කන්ධයක් අපි කියනවා නම් රූපස්කන්ධ වේදනා සංඥා සංඛාර විඥානස්කන්ධ කියන මේ ස්කන්ධ පහේ ඒ ඒ ලක්ෂණු පෙන්වලා දෙන්නේ. පෙන්වලා දීලා අදාපට දවසේ මාත්‍රකාව වශයෙන් ඉදිරිපත් වෙන්නේ මේ සංස්කාර ස්කන්ධය ආගේ යත්තා වූ මේ අනාත්ම ස්වરૂපයට බැස ගැනීමක්. මෙතෙක් කරන ලද මෙසෙක් අහන ලද ඇසුරු කරන ලද ඒ ධර්ම කොටස හරහා තම තමන්ගේ භාවනා දැනුම හරහා මේ සංස්කාර ස්කන්ධය අනාත්ම වශයෙන් බැලීමට ਸਰවඥාන්සේ දෙන ඍජු උපදේශයක්. තස්මාතිය භික්කවේ යේකේචි සංඛාරා එහෙ නිසා එහෙමනම් මහණෙනි එම නිසා මහණෙනි මේ සංස්කාරයන් මේ සකස් කිරීම ගොඩ මේ අරැඳීම් ගොඩ මේ ගොඩ නැගී ගොඩ නැගීම් රාශිය එහෙම නැත්නම් මේ මවාපෑම් අංග සංස්කරණ සේරම තනි සංස්කාර කියන වචෙන්ට වැටෙනවා ඒ සංස්කාරයන් සියල්ලම වෙන වශයෙන් කියනවනම් අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ආධ්‍යාත්මික වේවා බාහ්‍ය වේවා ඕලාරික වේවා කියන ගොරෝසු වශයෙන් වැටුණා වේවා සුකුම සූක්ෂම වේවා ඒ වගේම ප්‍රනීතව හොඳයි රසයි කියලා වැටුණා වේවා හීනාකාරයෙන් ඒක අපරධන්නව වැටුණා වේවා ළඟ තියෙන දේ වශයෙන් වැටුණා වේවා දුර තියෙන දේවල් වශයෙන් වැටුණා වේවා මේ සියලු ආකාරයෙන් දැකිය හැක්කා වූ මේ සංස්කාර ධර්මයෝ නේතං මම මේක මම නෙවෙයි නේසෝ හමස්මින් මේ මගේ නෙවෙයි නමේසෝ අත්තාති මේ මගේ ආත්ම නෙවෙයි මෙන්න මේ ආකාරයට ඒව මේතං යථා භූතං ඒ වාගේ ඇති හැටියෙන් යථා භූත ඥානේ සම්මප්පඤ්ඤාය දක්ටබ්බං මනා නුවණින් දත යුතුය දැකිය යුතුය මෙන්න විපස්සනාවට දෙන එක අර්ථකතනයක් ඉතින් අපි අර කලින් කිව්වා වාගේ සූත්‍රයේ කලින් අපි සාකච්ඡා කරලා දෙයේ මූලධර්ම දැනුමත් ඉදිරිපත් කරගෙන භාවනාවේදී අපි ලබලා තියෙනවා නම් යම් යම් ආකාරයේ අත්දැකීම් ඒකත් සම්බන්ධ කරගෙන මේ සරුවච්චන් ආංශ අපිට දකින්න කියන බලන්න වටිනවයි කියන මේ දෙන යොමුව මේ දෙන ගොමුව ගොනුව නැත්නම් මේ මනස්කාරයේට සංස්කාර කියන වචනේ හරහා බැස ගණ්ඩයි අපි මේ ධර්ම දේශනාවට මුල පිරුවේ. ඉතින් අපි කලින් මීට ඉස්සර කරන ලද ධර්ම දේශනාවලදී ඒ පොත්පත්වල දැනුම ආශ්‍රය කරගෙන මේ සංස්කාර කියන පදය නැත්නම් සංස්කාර ස්කන්ධය සුත්තමය ඥානයේ වශයෙන් පොතේ දැනුම වශයෙන් දැනගන්න කටපාඩම් කරගන්න හිතට වදා ගන්න උත්සාහ කරා. එතකොට මේ සංස්කරණය කියන වචනයත් එක්ක සංස්කරණය කියලා කියන්නේ සංස්කෘත ඉදිරිපත් කිරීම. ඒකේ pāli ස්වභාවය තමයි සංඛාර කියන එක. ඒක සංස්කාර කියලා හැරෙනවා. ඉතින් සිංහලයට හෙළ භාෂාවට එළු භාෂාවට නගනකොට පන්සල් භාෂාවේදී අපි මේක සංඛාර කියලා කියනවා. සංස්කෘත මිශ්‍ර භාෂාවේදී සංස්කාර කියලා කියනවා. නැත්තම් සංඛාර මේ වගේ පද රාශියක් දැනෙනවා කෙසේ නමුත් එදිනෙදා ජීවිතයේ විවහාරයට ආපු වචනයක් නෙවෙයි. ඒක අනිවාර්ය පාරිභාෂික શબ્දමාලාවේ තියෙන බුද්ධ ආගම පිළිබඳ ගැඹුරට යන කෙනෙකුට දැනගන්න වෙන දැනගන්න හම්බ වෙන වචනයක්. ඉතින් මේ සංස්කාර කියන වචනයේ මුල කොහොමද මේක අපේ ශාස්ත්‍රීය විවහාරයට හෝ නැත්නම් පන්සල් භාෂාවට හෝ සාමාන්‍ය වචෙන්ට ආවේ කියන එක කියන ඔය කටුකුරුන්දී අපේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේක ඉස්සල්ලාම පැරණි ඉන්දීය නාට්‍ය කලාවේ අංග සංස්කරණය කියන වචනෙන් මූලික ස්වභාව දැක ගන්න පුළුවන් කියලා. අංග සංස්කරණය කියලා කියන්නේ දැන් අපි පාවිච්චි කරන වේශ නිරූපණය. යම් කිසි කෙනෙක් රජෙකුට අඳිනවා, බිෂවකට අඳිනවා, එහෙම නැත්නම් බමුණෙකුට අඳිනවා වෙනකොට ඒ පුද්ගලයාගේ ප්‍රකෘති පෙනුම නිරූපණය කරනවා වේශ නිරූපණය කරනවා රජ කෙනෙක් වෙන විදිහට බිසවක් වෙන විදිහට බමුණෙක් වෙන විදිහට වහලෙක් වෙන විදිහට ඒ අංග සංස්කරණය කරනවා සංස්කරණය කලේ නාඩගමට ඕනේ තාලෙට වෙස් ගන්න. වේශ නිරූපණය කියලායි දැන් ටිකක් ප්‍රසිද්ධ වෙලා තියෙන වචනේ. ඒකෙදී ඒ තියෙන හැටිය නෙවෙයි ඒක හැඩගැන්වීමක් කරනවා ආලවට්ටමක් දානවා. ඉතින් එන්නේ එකට කියනවා අංග සංස්කරණය කියලා. ඒ වගේම වචනයක් තමයි අපි මේ පොතක් සුද්ධ කරනවා කිව්වහම ඒ පොත සංස්කරණය කෙරුවා කියලා සඳහන් කරනවා. පොතේ මුල් කතෘට නම් අපි කතෘ කියලා සඳහන් කරනවා යම් කිසි පොතක් ලියවිලා කාලානුරූපව හෝ ව්‍යාකරණානුරූපව නැත්නම් සංස්කෘතියට අනුව පෙරලි භාෂාවකට හෝ දානවනම් ඒක නර අපි කියන සංස්කාරක කියලා. සංස්කාර කියලා කියන්නේ අර මූල ස්වභාවයේ පෙරළුවක්. වෙන ස්වරූපයකටපත් කරා. හැඩ නිල වෙනස් කරා ආලවට්ටමකට ලක් කරා අරැඳීමක් කරා කියන අදහස් තමයි තියෙන්නේ මේ සංඛාර කියන වචනේ. ඉතින් ඒක අපේ ඒ සාහිත්‍ය එහෙම නැත්නම් සංග්‍රහ ග්‍රන්ථවල සඳහන් වෙන ශාස්ත්‍රීය පැත්තෙන් දෙන විමසුමක්. නමුත් මෙතන මේ ਸਰුවචනන්සේ සඳහන් කරන්නේ අපි ඒ දිනදා ජීවිතයේ අත්දැකීමක් කියලා හිතමු. සංසිද්ධියක් කියලා හිතමු. එහෙම නැත්නම් මොනවාරි සිද්ධියක් වෙනකොට ඒ සෑම සිද්ධියකදීම අපි නොදැනුවත්වම නැත්නම් අපි කියන වචනේ තෝන්නේ මම නොදැනුවත්වම ඒ සිද්ධියට ඇඟිලි ගැසීමක් ඒ සිද්ධියේ හැඩ ගැන්වීමක් වේශ නිරූපණයක් අඹනවා ආලවට්ටම් කරන ගතියක් තියෙන නිසයි අපි සංසාරයට බැඳේ. ඒ කොටහ එහෙම නැත්නම් ඒ ඇතිදේ ඇති හැටියට නොදක නොදැන නොවිඳ ඒක වෙනස් කරන්න හදන ගතිය සංස්කරණය කරන ගතිය හැම අත්දැකීමක පවතින නිසා ඒවා ගොඩක් කයක් එහෙම නැත්නම් ස්කන්ධයක් වශයෙන් පෙන්වන සංස්කාර ස්කන්ධය මේක තව වෙන වචනකින් කියනවා නම් අපි දකින රූපයක් පාසා අහන සද්දයක් පාසා ගඳ විඳින පාරක් පාසා රස බලන වාරයක් පාසා දිවෙන් කයට පහසක් ලබන වාරයක් පාසා හිතට හිතවිල්ලක් එන වාරයක් පාසා අපි ඒක సౌందర్యාත්මක රස විඳීමකට හෝ තලු මරල කෑමකට හෝ ඒක වටිනාකම අතිශෝක්තියකට ලක් කිරීමක් හෝ අව탁සීරුවට ලක් කිරීමක් හෝ අනිවාර්යයෙන්ම කෙරෙනවා එන්නේ ඒ කෙරෙන සුදුසුකම ඇති කෙනාට තමයි පෘ탁ජනයයි කියලා කියන්නේ පෘ탁ජනයට හමු වෙන ඇසි පෙනීම ඇසීම්, ගඳ බැලීම්, රස බැලීම්, පහස ලැබීම් සහ හිතවිලි සෑම දෙයක්ම ඒ පෘථග්ජනය අත්දකින්නයි කියලා කියන්නේ බුද්ධි විඳිනවයි කියලා කියන්නේ ඒක පෙරලි කරනවා. ඒක අංග සංස්කරණයට ලක් කරනවා. සංස්කරණයට ලක් කරනවා. ප්‍රතිසංස්කරණය කරනවා. වෙනස් දෙයක් වාටර තුළ මගේ බවට පත් කරගෙන තමයි අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ මම යම් ආකාරයකට දැකපු රූපයක් අහපු සද්දයක් ගඳක් රසක් පහසක් එහෙම නැත්නම් හිතට ආපු හිතවිල්ල යම් ආකාරයකට ආලවට්ටම් කරලා හැඩ ගන්නවලා සංස්කරණය කරලා අංග සංස්කරණය කරලා ඒක ඉදිරිපත් කරනකොට මෛත් එක්ක ලෝකයේ බාහිරෙන් සම්බන්ධ වෙන එකනත් ඒහා සමාන සංස්කරණයක් කරන්න පුළුවන් නම් අපි කියනවා මතිමතාන්තර අනුව අපිට සමාන්තර ගති ලක්ෂණ ඇති මගේ හිත අඳුරන මගේ රුචි අරුචිකම් අඳුරන යාළුවෙක් මට හම්බුණා නැත්තම් මිත්‍රයෙක් හම්බුණා කොටස් කාර්යයක් හම්බුණා කියලා අපි සතුටු වෙනවා. වෙන්නේ නැහැ ඒක. ඒ මොකද අපි දකින්න හීනේ නෙවෙයි තව කෙනෙක් දකින්න. ඉතින් නමුත් කිට්ටුවෙන් හරි යන කෙනා දැක්කට පස්සේ අපිට පේනවා පුදුමාකාර සංසාරගත සම්බන්ධයක් වගේ. මොකද ඒ කෙනත් ඒ ඇත්තට ඒ යථා භූතයේට ඇති හැටියට මං වාගේම ආලවට්ටම් කරලා තියෙනවා. මං වාගේම හැඩ ගන්වලා තියෙනවා විකෘති කරලා තියෙනවා අපි දෙන්නගේ විකෘතිය සමාන නිසා අපි හිතනවා ප්‍රകൃතියෙන් අපි දෙන්න සමාන්තර ගති ඇති කෙනෙක් කියලා. නමුත් මේක කවදාකවත් මූල ධර්මානුකූලව වෙන්න බෑ. මොකද දෙන්නේ එක හීනේ දකින්නේ නැති නිසා. මේක මේ ඉදිරිපත් කරන මේ සංස්කාර කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්නයි. නමුත් මේ දේ නිසා අපි නොදැනුවත්වම ඒ ඒ ඒ සංසිද්ධියේ ඒ ඒ දේවල් සංස්කරණය කරන්න කරන්න මගේ සංස්කරණ මතට මගේ බැඳීමක් ඇති හොඳින් සංස්කරණය කරලා ප්‍රතිසංස්කරණය කළා තනවා වඩනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක විනාශ කිරීමේ අදහසින් විකෘති කරලා ඒකට මම සම්බන්ධ වෙන්න පුළුවන්. මම කරනලාද ඒ ප්‍රകൃතිය ප්‍රගමණය දියුණුව නිර්මාණශීලීත්වය හෝ එහෙම නැත්නම් මා විශ්ින් කරන දේ විනාශය හෝ මගේ දෙයක් බවට පත් කර ගැනීම නිසායි මේ සංසාරයට අපි බැඳීමක් ඇති ප්‍රകෘතිය ප්‍රකෘතිය හැටියෙන් දැකලා එහෙම සංස්කරණය නොකර ඉන්න පුළුවන් වෙන උතුමන් වහන්සේලාට අපි කියනවා ආර්යයන් වහන්සේලායි කියලා. ඇත්ත ඇති හැටියෙන් දැකලා ඒ දේ මතින් ආය තවත් ගොඩනැගීම් කරන්නේ. ඒක වෙනස් කරන්න අරන් දින්නේ නැහැ. ආය ඒක වෙනස් සංස්කරණය කරන්නේ නැහැ. ඒ සංස්කරණය කිරීම තුලින් සංසාරයට බැඳීමක් ඇති වෙනවා, චේතනා පහළ වෙනවා, කර්ම රැස් වෙනවා. ඒ කර්ම විපාක දෙනවා. ඒ කෙලෙස් නිසා මේ විදිහේ වටවලල්ලේ යෑමක් සිදු වෙන නිසා ඇති දේ ඇති හැටියෙන් දැකලා ඒක සංස්කරණය නොකර එහෙමම නතර වෙන්න පුළුවන් ගතියට අපි කියනවා ආර්ය කියලා. උත්තම කියලා කියනවා. උසස් තත්වය කියලා කියනවා. ඉතින් අපි මේ පෘථග්ජන භාවයේ ඉඳලා ආර්ය භාවයටපත් වෙන්න හදනවා කියලා කියන්නේ අපි විශ්ින් දැන හෝ නොදැන කෙරෙන්නා වූ මේ සංස්කාර ධර්ම ප්‍රමාණ කරගෙන මම මේ දකින්න රූපයක් වාසා මේ හා සමාන සංස්කරණයක් කරනවා. ආහන සද්දයක් පාස මේහා සමාන සංස්කරණයක් කරනවා. ගන්ධ රස පහසක් පාස මගේ මේ ඇඟිලි ගැසීම් ඒ සිද්ධියට ඒ තාලට යන්න දෙන්නේ නැතු ඒක ව්‍යාකූල කරන ගති හැඩතල වෙනස් කරන හැටි කොන් අගු කඩලා රවුම් කරන්න හදන හැටි ආදී දේවල් දැනගන්න පුළුවන් නම් අපිට ඒ දේ සඳහා කළ හැකි එකම උපමානයයි කියන එක දකින්න පුළුවන් වර්තමානයේ පමණයි මේ දැන් වර්තමාන කියන්නේ මේ මෙතන මේ මට සිද්ධ වෙන දේ පමණයි අන්න ඒ කරන ප්‍රകൃතියත් ප්‍රകൃතියට අපි එකතු කරන ලද සංස්කරණය කරන ලද ප්‍රතිසංස්කරණය කරන ලද අංග සංස්කරණය කරන ලද දේවල් මේකයි කියලා වෙන්කොට දැනගන්න. අන්නේ ප්‍රകൃතිය සහ අපි විහිං ඒකට එකතු කරන ලද සංස්කරණය සංඛාර වෙන්කොට දැනගන්න පුළුවන් ඥානය කියන අභිඥාව කියලා එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ ඥානය. ඊට පස්සේ මෙන්න මේකයි ප්‍රകൃතිය මෙන්න මේ ටිකයි මම විශ්ින් එකරන ලද එකතු කරන ලද ආලවට්ටම මම විශ්ින් කරන ලද අතිශෝක්තිය මම විශ්ින් කරන ලද සංස්කරණය කියලා දෙක වෙන්කොට දැනගන්න එකට පරිඤ්ඤය ඥානය කියන පිරිසිදු දැක ගන්න ගතිය මේක තමයි දුෂ්කර දේ මොකද හේතුව රූපයක් දකින්න වාරයක් පාසා අපේ රූපේට ආශා කිරීම හෝ තරහ කිරීම නම් වූ මුවාව නිසා මායාව නිසා මේකේ ප්‍රകൃතිය මේකයි මං විසින් එකතු කරලද්ද මේකයි කියලා දකින්න අපි එතන නෑ ප්‍රමාදයි එතන ප්‍රමාදී කියන්නේ අප්‍රමාදීව දකින දකින වාරයක් පාසා අහන අහන වාරයක් පාසා ගන්ධ රස පහස විදින වාරයක් පාසා මේකේ ප්‍රകൃතිය මේකයි ඒක අපි දකින්න රුචි ආකාරයේ මගේ මන අපේ මගේ පෞරුෂත්වයේ මේකට සම්බන්ධ කරන්නේ මේකයි කියලා අපි විහිං කරන ලද සංස්කාර කොට සඳුනා ගන්න නම් අපිට පොඩි පාවාදීමක් කරන්න වෙනවා. ඒ මොකද්ද? දකින රූපයේ කෙරෙහි බැඳීමක් හෝ ගැටීමක් හෝ ඇති නොවි දකින වෙලාවේ එළඹ සිටි සීය. භාවනා භාෂාවෙන් කියනවා මෙනෙහි කිරීම. කරලා දකින රූපයේ විශේෂ පහළ වෙන්න පුළුවන්. පහළ වෙන්න ඉඩ තියෙන ප්‍රමාදයට වැටීම නිසා අසතිය නිසා පහළ වෙන්න ඉඩ තියෙන කෙලෙස් මෙන්න මේකයි මේ කෙලෙස් නිසා තමයි කර්ම රැස් වෙන්නේ කර්ම නිසා විපාක රැස් වෙන නිසා සංසාරයට බැඳෙන්නේ ඒ නිසා මේ කෙලෙස් ස්වરૂපය ගැන పూర్ව අනුදැනුමකින් යුක්තව කලින් දැනගෙන ගිහිල්ලා ඒ එන වාරයක් පාසා ඒකේ වෙන දේ ඇති දේ ඇති හැටි නම් මේකයි මම එකතු කරන දේ මේකයි කියලා වෙන්කොලා දැනගන්නවා කියන එක කෙනෙකුට තමා විශ්ීම කළ හැක්කක් මිස කවදාක තව කෙනෙක්ගේ ඥානකින් ප්‍රයෝජනයක් ලබන්න බෑ. ඉතින් මෙන්න මෙතෙන්ද ඒ කියන්නේ රූපයක් දකින, සද්දයක් අහන, ගඳක්, රසක්, පහසක් විඳින වාරයක් භාෂා එළඹ සිටි සිහියෙන් ඒකේ ප්‍රകൃතිය මේකයි ඒකට මා විශ්ින් එකතු කරන සංස්කරණය මේකයි අන්න එතෙන්ට ගිහිල්ලා එළඹිලා ඒකේ ඒ අභිඤ්ඤය පරිඤ්ඤය ඥානය පහල කරන්න පුළුවන් එකම සතා මනුෂ්‍යයා විතරයි ඒක සම්‍යක් දෘෂ්ටික වෙන්න ඕනේ ශීලක පිළිట్లా තියෙන්න ඕනේ, කල්ැතුව දැනගෙන තියලා ඉන්න ඕනේ කියලා මේ මනුස්ස මනසේ තියෙන මේ ශක්තිය ඉස්ලාම නිසි තක්ෂීරෝට ලක් කෙරුවේ සිද්ධාර්ථ ගෞතම තපස්තුමා. මේක තමයි එතුමන් වහන්සේ කිං කුසල ගවේෂී කියන වචනේ පාවිච්චි කරුවේ නැත්නම් ආර්ය පරිශ්‍රණය කියන වචනේ පාවිච්චි කරේ. ඒකට සිද්ධ වුණා සිද්ධාර්ථ තපස්තුමාට අලුත් වචන හොයන්ද මොකද එතකොටත් තිබුණ අනාර්ය පරිශ්‍රණ අද ලෝකේ තියෙන අතන තියෙන 100ක් විතරම අනාර්ය පරිශ්‍රණ ඒකට තමයි අපි මේ විද්‍යාව කියලා කියන්නේ. ඒක බරපතල වචන වැරදි පාවිච්චා. ඇත්තටම කෙලසීම මේක නෙවෙයි බුදුරජාණන් වහන්සේ විද්‍යාව කියලා හඳුන්ලා දුන්නේ. උන්වහන්සේ හඳුන්ලා දුන්නේ දකින්න කොටම දකින්න දෙයට එළඹ ඉඳලා මෙන්න මේ ටික තමයි යථා භූත ඥානය ඇති හැටිය. මෙන්න මේක තමයි ඒ ඇති හැටිය කෙරෙහි මගේ ඇති අකමැත්ත නිසා මගේ ඇති යම් නුරුස්නා ගතියක් අසන්තෘප්තතාවයක් අතෘප්තිකර භාවයක් නිසා මං විහිං එකතු කරන කොටස මේකයි කියලා මේ දෙක දැකගන්න කවදාකවත් භාවනාවට බහපු ගමන් බෑ භාවනාවට බහැලා මේ අදහස් නැත්නම් මේ බුදුහාමරට කියන සුද්ධ ධර්ම කියලා කියනවා නෛර්යානික ධර්ම කියලා කියනවා සජීවී ධර්ම කියලා කියනවා අන්න ඒකට භාවනා කරලා කරලා කරලා අරමුණ මතුවෙන මතුවෙන වාරයක් පාසා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් පෙරපසු නොවි මතුවෙනවා හා සමගම අරමුණට එළඹ සිටීමේ අරමුණට අප්‍රමාද වීමේ සතිය පිහිටුවගෙන මේකමයි නිවැරදි මාර්ගය කියලා ඒක අදාහගෙන බලන හිටියොත් සමහර විටක දකින්න වාරයේ ආහන වාරයේ ගන්ධ රස පහස විඳ වාරයක අරමුණ එනවාත් එක්කම ඒ ආලවට්ටම් කරන්න ඉස්සර වෙලා ඔප්පදාන්න ඉස්සර වෙලා අතිශෝක්තියෙන් ඉස්සර වෙලා විවේචන වෙන්න ඉස්සලා ඇති ඇටි දැක ගන්න අවස්ථාවක් තියෙන්න ඉඩ තියෙනවා. අන්න එක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒ ක්ෂණ සම්පත්තිය ඉදිරිපත් කර ගණ්ඩයි ඒක දැක ගන්න අමාරු සංකර වූ සංකීර්ණ වූ ඇහිම් දැකීම් ගඳ බැලීම් රස බැලීම් කියන ශේෂ්ත්‍ර අපි අයින් කරනවා. ඒ මොකද සර්වඥාන්තිගේ සර්වඥතා ඥාණයට වැටුණා මෙන්න මේ වගේ එලඹ සිටි අරමුණ ඇති හැටියෙන් දැක ගැනීම එක කරන්න වෙන්නේ සංකීර්ණ පද්ධතිය වල නෙවෙයි සරල පද්ධතියක. උන්වහන්සේගේ දැනුම හැටියට සරල පද්ධතිය පවතින්නේ කයත් පොට්ටබ්බයත් අතර. කයට පහසක් විඳින වෙලාවේදී තමයි මොකද රූපයක් දකින්නකොටම අපේ හිත බොහොම ශීඝ්‍ර රූපයට කැමැත්ත අකමැත්ත පහල කරනවා ඒක අපිට වළක්වා ගන්න බැරි තරම්. ඒක හරියට වේගෙන් යන වාහනයකට බ්‍රේක් කරපු ගමන් හිටින්නේ නැහැ. ඒක ස්කිඩ් කරනවා නැත්නම් අපිට කරකැවෙනවා. নানা ප්‍රකාර දේවල් වෙනවා. ඊ ගාවට උන්වහන්සේ දැකලා තිබුණා මේ රූප දකින්නකොට දකින්න දෙයට අපි මත් වෙනවා වගේ අතිශයින්මත් වෙනවා වගේ ඊ ගාවට අපි වැඩියෙන්ම දවසක් ඇතුළත කෙලසන්නේ ශබ්ද ඇහිීමෙන් කියලා. ඒ දෙක නැති වෙච්ච වෙලාවට තමයි අපි ගඳ තුලින් සංසාරේ බැඳෙන්නේ කෙලෙස් උපදවන්නේ. ඊ ගා ඒ තුනම නැතිලා විතර රස බලන්නේ අන්න ඊටත් යටින් අවස්ථාවක් අරගෙන තමයි අන්තිම දුර්වල තත්ත්වය පහස ඒ නිසා උන්වහන්සේ සතර සතිපට්ඨානය කායානුපස්සනාව කයින් පහස ලැබීම ඉස්සර කරලා තිබේ. ඊට පස්සෙත් භාවනා කරනකොට බුදුහාමුදුරුවෝ ඒකට පාවිච්චි කරන වචනේ තමයි කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කය අනුව බලන සුළුව වාසය කරයි. කයේ කය අනුව බලන සුළුව වාසය කරයි කියලා කියන්නේ ආශ්වාස කරන වෙලාවේදී නැත්නම් ආස්වාදයේ සිද්ධ වෙන වෙලාවේදී කියමු. ප්‍රස්වාසයේ සිද්ධ වෙන වෙලාවේදී මම මේ ප්‍රස්වාසයේ හැපීම එනකොටම වර්ණ ගැනීමකින් තොරව ආලවට්ටම් කරන්නේ නැතුව ප්‍රියාප්‍රිය ඇති වෙන්නේ ඉස්සර වෙලා එනකොටම ඒක දිහා කයේ කය අනුව බලන නැත්නම් මේ කය කියලා කියන්නේ රූප අලංකාරය සඳහා වෙන දෙයක් බරවසවන්න පුළුවන් දොඹකරයක් එහෙම නැත්නම් මේ අර දේ මේ දේ ලබා ගන්න පුළුවන් විදිහේ කාම නිශ්චිත, රාග නිශ්චිත, ද්වේෂ නිශ්චිත හැඟීමකින් තොරව කයේ කයානුව බලන සුබ පාවිච්චි කළොත් සෑහෙන වෙලාවක් භාවනා කරනකොට එන එන හුස්ම දිහා పూర్ව නිගමනයන්ගෙන් තොරව වෙනස් කිරීමේ අදහසකින් තොරව නුරුස්නා ගතියකින් තොරව ප්‍රේමයකින් තොරව ඇති හැටිය දැක ගන්න ඉඩ තියෙනවා. අන්න මේ වෙලාවේදී අපිට හිතා ගන්න පුළුවන් මේ හිතේ එවැනි සතියකින් සමාධියක ඉන්නකොට මේ සංස්කාර ධර්මයන්ගේ විෂමරණ ගතියක් එනවා. බෙලහීන වෙන ගතියක් එනවා. දුර්වල වෙන ගතියක් එනවා. අන්න ඒක සතියේ සහ සමාධියේ ශක්තිමත් භාවයට ප්‍රතිපක්ෂව පිටා. සතිය සහ සමාධිය දුර්වල නම් සංස්කාර ධර්ම බලවත් වෙනවා. සංස්කාර ධර්ම දුර්වල වෙන්නේ නම් සතිය සමාධිය ඍජු වෙලා එකලස් වෙච්චි පෙළ ගැහිච්ච වෙලාවට. ඉතින් අපි ඒ නිසා සංස්කාර කියලා කියන්නේ හති කොන පැතිරිච්ච සංසාරයක් පුරා අපි දැන නොදැන පොහොර දාපු දෙයක් බව දැනගෙන ඒ සංස්කාරයන් සංසිඳවන අදහසින් මතුවෙන මතුවෙන අරමුණට පූර්ව නිගමනවලින් තොරව බැලීමයි. මේකට විපස්සනා කියලා දෙවෙනි අර්ථකථනය දෙන්න පුළුවන්. ඉතින් මේක අපි කලිමුත් අපි මතක් කරගත්ත විදිහට ආනාපාන සති සූත්‍රයේ එනතන් සතිපට්ඨාන සූත්‍රයේ පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්කති කියලා ඉස්ලාම සංස්කාරයන් පස්සම්බණය කිරීම විශේෂම කාය සංස්කාරයන් පස්සම්බණය කිරීම කායනුපස්සන සතිපට්ඨානයේ යටතේ සරුවත් ආංශය දේශනා කළා තියෙනවා. ඒක මේ හුඟ දෙනගේ අත්දැකීමට සමාන්තර කරලා සම්පාත කරලා විස්තර කරන්න පුළුවන්. ඒ කොහොමද අපි අර උදේ භාවනාව පටන් ගන්නකොට අත්තලක් වශයෙන් දීපු උපදේශවල පේන විදිහට හොඳට පට්ටව වාඩි වෙලා කයින් වේදනා නොයනා තාලයකට හැකිනම් නිස්සද්ද තැනකට ගිහිල්ලා ඇස් දෙක වහගෙන අතීතනාගත හිතවිලි කියලා කියන්නේ භාවනාවක් නෙවෙයි පුළුවන් නම් මගේ හිත මෙතන දැන් මම වශයෙන් පවතිවා කියලා. ඒක ඉතින් කරන කතාවේ හරියනවම නෙවෙයි. නමුත් ඉතින් කරන්න නැතුව කොහොමඩක්වත් අපිට ඉතින් ළඟා වෙන්න බැරි නිසා අපි හිතමු නිතිපතා කරනවා කියලා. කරගෙන කරන යනකොට ඔන්න හිත ඇතුළට නැමෙන වෙලාවක් ආවයි කියලා හිතමු. හිත ඇතුළට නැමෙනවා කියලා කියන්නේ ඒ කයේම හිත අපිට ටික වේලාවක් චිත්තක්ෂණ ටික පවත්වන්න පුළුවන්. ඒ මිනකොට හුස්ම රැල්ලටම මූණට මූණ දාලා මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා කියලා එන්න එන්න ආශ්වාසයට ප්‍රශ්වාසයට එළඹ සිටි සීය අප්‍රමාදය ඇති වුණා නම් අපිට දැක ගන්න පුළුවන් මේ හුස්ම ඒකේ එක එක හැඩතල වලට මාරු කරන හැටි වරක දික් වෙනවා වරක කොට වෙනවා වරක උණුසුමට වැටෙනවා වරක සිසිලට වැටෙනවා වරක ආකූලව වැටෙනවා වරක निराකූලව වැටෙනවා වරක දීර්ඝව වැටෙනවා වරක කෙටිව වැටෙනවා වරක ආයාස කරව වැටෙනවා වරක निराයාසෙන් සිටිනවා වැටෙනවා කියලා ඒ කිසිම දෙයක හොඳක් නරකක් මංගල දුමංගල ගතියක් නැතුව ඉන්න තාලෙම බලන්න හිටියොත් අපි හොඳට කිරි දරුවෙක් නිදි කරවලා ඒ නිදාගත්තට පස්සේ බබාගේ හුස්ම වැටෙන හැටි දිහා බලාගෙන සද්ද කිරුව බබා හැරෙනවනේ. බලාගෙන ඉන්නකොට අපිට තේරෙන්න පටන් ගන්න කොහොමද ඒ දරුවගේ නිින්ද ඇතුළට ගැඹුරට යන්න යන්න යන්න බොහෝම ඩිංගිත්තයි මේ හුස්ම ගන්න බවට ලකුණු තියෙන්නේ. ඒ වගේ ඇඟ ඇතුළට නැමෙනකොට මේ වගේ තැම්පත් කමකට එනවා. හුස්ම රැල්ලෙම හිත හිටිනකොට දැඩි හුස්ම ප්‍රමාණයක් අපිට ඕන කරන්නේ හිමීට සංසිඳියාවක් එනවා. වෙන විදිහකට කියනවා නම් හිත ඊට අනේ හැටට දුවන්නේ නැහැ. ශබ්ද නිසා කිපෙන්නේ නැහැ. ඒ ශබ්ද මට නෙවෙයි ඔන්න දෙයක් වෙච්චවයි කියලා හිත උපේක්ෂක වෙනවා. වේදනාව වලින් විඳ ගන්න බැරි තරම් වේදනාවක් නැහැ. අන්න එහෙම වෙලාවක මෙහෙම අපි හිතමු මේ කය tempat වීම අනුවේ ආශ්වාසය ප්‍රශ්වාසය tempat වීම අනුවේ භාවනා කරන හිතේ tempat වීම අනුවේ Tamante හුස්ම ඕලාරික හුස්ම සුකුම වේගන යන තැනට ආවයි කියලා. මේ සුකුම වේගන යන තැනට එනකොට උනත් සමහරු කලබල වෙනවා. මේ මොකද වෙන්න හදන්නේ? නොදන්නා පැත්තකට යන්නේ. දැන් මට බලන්න කියපු හුස්ම දැන් නැති වෙනවා නේද? දැන් මම මොකද කරන්න ඕන කියලා සමහරු එතකොට මේ ශක සංකාද විදිහට හිත පහල කරනවා. තව සමහරෙකුට ඒ සීතල වීම, තැම්පත් වීම, ඇතුළට නැමීම හරියට තේරුම් ගන්න බැරිනොත් නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සමහරෙකුට ශක අනිශ්චිතතා චකිත පහළ වෙනවා. මේ ඔක්කොගෙම ඉතින් පරීක්ෂා කරන්නේ මේ භාවනා කරන කෙනාට සීලයක් තියනවාද? මනස සෞඛ්‍ය සම්පන්නද කායික මානසික සීලය හොඳද කියලා. ඉතින් ඒක කමඨාන් සුද්ධ කිරීම තුළින් දැනගෙන ඉදිරියට ගියොත් tempat වීම දිගට යනවා දන්නවනේ. ඒ tempat වීමමයි භාවනාවේ මේ පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියලා රවචනාවේ දේශනා කරන්නේ. ඒකමයි මේ පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කියලා කියන්නේ මේ සංස්කාර ධර්මිය. කාය සංස්කාර ධර්මියෝ සංසිඳනවා. පස්සම්බණය කරනවා. එහෙම නැත්නම් උපසමණයටපත් කරනවා කියන එක දැනගත්තොත් ඒක මේ සංස්කාරයන් පිළිබඳව අතීත අනාගත පච්චුප්පන්නං වා ඕලාරිකං වා සුඛං වා අජ්ජත්තිකං වා බහිද්ධා වා හීනං වා දු ප්‍රණීතං වා යන්දුරේ සම්තිකේ වා කියන මේ 11 ආකාරයේ නානා පැතිකඩ එන්න පුළුවන්. කොයි ආකාරයක් ආවත් ඒ එකක්වත්මම නෙවෙයි ඒකක්වත් මගේ නෙවෙයි ඒකක්වත් මගේ ආත්මේ නෙවෙයි කියලා අනුන්ගේ දෙයක් සිදු වෙනකොට බලාන ඉන්නා වාගේ හිතියොත් පමණක් මේක සංසිඳවන්න පුළුවන්. මේක සංසිඳෙන්නේ නැතුව මේකට ඇඟිලි ගහනකම එක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මම ආයනේ කියලා කියන්නේ. ආත්ම දෘෂ්ටි කියලා කියන්නේ. නැත්නම් ආත්මයක් තියෙනවා කියන එක අදහස් කරන මේ සංසිඳෙන්න දෙන්නේ නැහැ. සංසිඳෙන්න සංසිඳෙන්න මමයා තරහ ගන්නවා. සක්කාය දිට්ඨිය ගොජ දාන්න පටන් ගන්නවා. ආත්ම සංකල්පයේ බය වෙනවා මම නැති වෙනවා වාගේ මැරෙනවා වාගේ නිින්ද යනවා වාගේ ශක සංකය ඇති වෙන චේතන මෙතන හොඳ මාරුවක් තියෙනවා ආත්ම දෘෂ්ටිය පැත්තට කුමාර සැප කුමරි සැප විඳපු ඇත්තෝ නැත්නම් මේ ලෝකේ ස්ථිරයි කියලා ස්ථිර සංඥාව ඉන්න නැත්නම් මේ හුස්ම සංසිඳනකොටම තීන් දාඩිය දානවා ඔය භාවනා කිරීමේදී පස්සම් බයං කාය සංඛාරං කියන මේ සංස්කාර ස්කන්ධය සංසිඳ වීමේ පළවෙනිම වාටිය පළවෙනිම වටය පළවෙනිම වටයයි මේ යන්නේ කියලා දැනගත්තොත් සතුටක් වුණත් ඇති වෙන්න පුළුවන්. සංසිඳන සංසිඳන. මේ සංසිඳන කාය සංස්කාරයන් කියලා හොඳට සංසිඳුනොත් නැත්තම් කියනවා නම් සුකුම වෙච්ච හිත සුකුමතර තත්ත්වයටපත් වෙලා හුස්ම දැනෙන නොදැනෙට භාවනා කරන නොකරන දැනෙන නොදැනෙන මට්ටමට යද්දි මම මේ කරන්නේ කාය සංස්කාරයන්ගේ පස්සම්බනයයි සංසිඳ වීමයි උපසමනයයි කියලා මේ ශික්ෂණය දිගට කරගෙන යන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙනවා සංස්කාර ස්කන්ධයගේ තුනෙන් එකක් නැති අවස්ථාවක්. 100ක් පැවතිච්ච සංස්කාරයන්ගේ තුනෙන් එකක් නැති අවස්ථාවක් දැක ගන්න. ඉතින් එහෙම අපි කියන්නේ තුනෙන් එකක් කියලා මේ සංස්කාර තුන් පැත්තකින් ඇවිල්ලා අපිට පාර දෙනවා. කාය සංස්කාර වශයෙන්, වචී සංස්කාර වශයෙන්, මනෝ සංස්කාර නැත්නම් චිත්ත සංස්කාර වශයෙන්. මේ ආනාපාන සතියේ නැත්නම් සතර සතිපට්ඨානේ කායනුපස්සනාවේ පළවෙනි චතුස්කයේ දැක්වෙන මේ පස්සම්බයං කාය සංකාරණ කියන්නේ සංස්කාරයන්ගේ පළවෙනි තුනෙන් එක කාය සංස්කාර සංස්කාරන්ගේ කාය සංස්කාර සංසිඳන අවස්ථාව. ඒකත් 100% 100ක් සංසිඳනවා නෙවෙයි. නමුත් කෙනෙකුට මේ ජීවිතේ මේක කළ හැක්කක් බවට හැකි සංඥාව දැන් නව වචනෙන් කියන ධනාත්මක චින්තනය කෙරෙහි ඇති සාක්ෂියක් තමයි මේ. ඉතින් ඒකට ලෑස්ති වෙන්නයි අපි මේ කල්යතුව දන් දීලා සිල් රැකලා පිරිසුත්නක වාඩි වෙලා අදිෂ්ඨාන පූර්වකව බුද්ධ ධර්ම සංඝ දීපත් කරන ගුරුවරුන්ට වැඳගෙන ඉඳගන්න. ඉඳගෙන ආන්නෙතෙන්ට යනකොට යම් වෙලාවක මේ හුස්ම රැල්ල ඉබේ පැද්දුන් නැතුව ඔන්චිලාවක් පැද්දෙනවා වගේ ඔහේ පැද්දි පැද්දි තමන් ඔන්චිලාව ඉඳගෙන ඉන්නවා වගේ දැන් ඔන්චිලාව එතන මෙතන එතන එතන එතන එතනම නතර වෙන්න හදනවා වගේ තැනට එනකොට නොසැලී සිටීම දෙගිඩියා හිත පහළ නොකිරීම හිත නින්දට වට්ටන්නේ නැතිවීම ආයාසයෙන් හුස්ම නොගැනීම යෝගාවචරය විසින් දක්විය යුතු අනුග්‍රහ. අන්න එතකොට කාය සංස්කාරයන්ගේ යම් ප්‍රමාණික සංසිද්ධියක් ඇති මේ වෙනකොට මේ කාය සංස්කාරයෙන් සංසිද්ධිය වෙනකොට සමහර විට වචී සංස්කාර හිතුවක්කාර වචී සංස්කාර කලබල කරනවා. වචී සංස්කාර නාස්තික වෙන්න පටන් ගන්නවා. කවදාකවත් නැති හිතවිලි જાති වෙන්න පටන් ගන්නවා. විතක්ක ਵਿਚාර කියලායි කියන්නේ මේ වචී සංස්කාර වලට භාවනා පොතේ. ඒ විතක්ක ਵਿਚාරයන්ගේ නැගී හිටීමක් වෙනවා. ඒ කියන්නේ හිත ඇතුලේ ගොජ්ජ දාන්න පටන් ගන්නවා. තනියම කතා කරනවා. කවදාකවත් හිතපු නැති දේවල්, පරණ දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාද හිතන්නේ මේ යන්තම් ආශ්වාස ප්‍රශ්වාස සංසිඳනකොට ඔන්න හිතිලි එන්න පටන් ගත්තයි. ඉතින් මේ හිතවිලි මම කියා ගන්න. මගේ කියා ගන්නවා. ආත්මය කරගත්ත ගම චි මං වාගේ මේ සිල් ලකිනකොට මේ තරම් පහත් පාහර හිතවිලි පහළ වෙනවනේ කියලා හිත කනගාට වෙනවා. ඒ වෙනස සමහරලාට බුදු පිළිම පේනවා. ඒ නැත්තම් චෛත්‍ය ස්ථාන පේනවා. ඈත කඳු මිටිආවල් දර්ශන පේනවා. ඒක උතන හොඳයි තමයි. දැන් නම් මගේ හිත කුසල පක්ෂයටපත් වෙලා තියෙන කියලා අර එන හිතවිලි එනතම් මනෝ දර්ශනය මම කරගන්නවා මගේ කරගන්නවා මගේ ආත්මේ කරගත්තොත් එතන එතනම භාවනා කරනවා ආය සංස්කාර ඇති වෙන්න පටන් ගන්නවා ඒ නිසා කාය සංස්කාර සංසිඳනත් එක්කම අභියෝගතා පරීක්ෂණයක් වෙනවා චිත්ත සංකාර වැඩි වෙන්න ඉඩ තියෙනවා ඒකත් දැනගෙන මේ එන හිතවිලිත් මම නෙවෙයි හිතවිලි මගේත් නෙවෙයි හිතවිලි මගම ආත්මයක් නෙවෙයි ඒ සමහරට කයේ ප්‍රමෝද ප්‍රීති පහළ වෙනවා කය උඩ යන්නා වාගේ නැත්නම් පොළවේ ගිලෙන්නා වාගේ නැත්නම් පැද්දෙන්නා වාගේ නැත්නම් නිකන් හොඳ පොඩි බෝට්ටුවක ඉඳගෙන රැළ මුහුදේ ගහද්දි බෝට්ටුව උඩ ඉඳගෙන පැද්දෙන්නා වාගේ নানা ආකාර හැඟීම් එනකොට ඒ හිතවිලි ධාරාවන් එන්නේ ඉඳී තියෙනවා. අන්නේ හිතවිලි වලටත් පොහොර දාන්න නැතුව. හිතවිලි තව තවත් සංස්කරණය නොකර ඉදිරියට යන්න tempat කරන්න නැත්නම් වචී සංස්කාර සමනයටපත් කරන්න කියන එක ආනපන සති සූත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ප්‍රථම ධානයේදලා දෙවෙනි ධානයට යනකොට ඒ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර දෙවෙනි ධානය ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්නේ මේ අදහස තමයි. ඒක ආනපන සති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒ මොකද ඒක අර කායනපස්සනා කොටසේම ගිලිලා තියෙන. ඒක සමත භාවනාදීන වෙන් කරලා පෙන්වනවා. මේකෙදී තමයි ඒ මතුවෙන ඒ හිතිවිලි කියන්නේ පාළුගේ වළම් බින්දිනා වගේ කය හිත තැම්පත් වෙනකොට නොහිටපු බලාපොරොත්තු නොවිච්ච හිතවිලි જાති අහසේ වලාකුළු පාවෙන්න වගේ වාවෙන්න පටන් ගන්නවා. අන්නේ පාවෙන්න පටන් අරගන්න වෙලාවේදී මේ හිතවිලි මමය මාගේ ආත්මය කියා ගත්තොත් ඒ හිතවිලි අනුව සතුටු වුණොත් පශ්චාත්තාප වුණොත් නැතුව ඒ හිතවිලිත් එක්ක කතා කරන්න ගියොත් ඕකට පැහැදිලිව කියනවා ප්‍රපංච කරනවා. ඊපාර ප්‍රශ්නයක් අහලා දුණා ඒක මට ඇත්තටම විසඳිලා තිබුණෙත් නෑ ප්‍රශ්න පස්සේ අවසන් වෙලාවක මම දැක්කා අපි උත්තර දීපු නැති ප්‍රශ්නයක් තිබුණා කරුණාකර මේ ප්‍රපංච කියන එක පැහැදිලි කරන්න කියලා. ඉතින් මම කියනවා මේ වගේ වචනකින් දෙකකින් පැයකින් එක විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ප්‍රපංච පිළිබඳව මෑත කාලෙදී සාකච්ඡාවටපත් වෙලා තියෙන එක අපේ වාසනාවක්. කාට හරි දැනගන්න ඕනේ නම් එක වාසනාවක් තමයි ඒක දැන් හොඳට ලියලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ Concept and Reality කියන පොතේ ප්‍රධාන මාතෘකා ප්‍රපංච නමු පිටු 32ක් යනකම් වචනේ නිර්වචනය කරන්නේ නැතුව උන්වහන්සේ අපිව අඬ ගහගෙන යනවා. පිටු 32ක් විස්තර කරලා පස්සේ කියනවා මේ ප්‍රධාන තේමාව මේ ප්‍රපංචයි. දැන් මේ පහුගිය පිටු 31 කතා කරපු දේවල් අනුව මෙන්න මේමයි ප්‍රපංච කියන්නේ කියන එක විස්තර කරලා හදලා තියෙනවා. ඒ මේකේ පරිවර්තන නිවනේ නිවීම දේශනා මාලාවේ සඳහන් වෙනවා විවිධ තැන්වල ඒ concept and reality කියන පොතේ ස්වාමීන් වහන්සේගෙන් පරිවර්තන ඒකෙදී සඳහන් කරලා තියෙනවා ප්‍රපංච කියලා කියන්නේ වාග් බහුල්‍ය කියන එක. කෙටියෙන් කියන්න පුළුවන් දේ ආලවට්ටම් දාලා කියන එක. විස්තර කරන්න හදන එක. මේක මේකේ තියෙන විෂම ගතිය මේකේ තියෙන වංචනික ස්වභාවය විස්තර කරන බටහිර චින්තකයේ කියලා තියෙනවා පොඩි බොරුවක් විශාල වචන සංඛ්‍යාවකින් කිව්වොත් ඒක විතර පට්ටබල් බොරුවක් ලෝකෙම නැහැ කියලා. හොඳ වැදගත් පොඩි බොරුවක් බොහෝ වචන වලින් කියන්න ගියාම ඕන මිනිහෙක් කනවා. මෙන්න මේ පොඩි බොරුව විශාල වචන ගානකින් කියනට වාග් බහුල්‍ය කියලා කියනවා වාචාලකම කියලා කියනවා. මේක ප්‍රපංච කිරීමක්. මේ ප්‍රපංච කිරීමත් සරුවච්චන් ප්‍රපංච කිරීමත් සරුවච්චන්හන්සේ 84000ක් ධර්මස්කන්ධ වලින් මේ එකම දේ නැවත නැවත කීමත් අතර වෙනසක් තියෙනවා. සරුවචනාංශේ ධර්මස්කන්ධේ ප්‍රපංච කරේ නෑ. මොකද සරුවචනාංශ මේ අමාරුදේ විවිධ දේශනා විලාසෙන් ඉදිරිපත් කරුවේ තණ්හාමාන දිට්ටි වඩන්ඩ නෙවෙයි ප්‍රපංච කිරීමේදී දැනගත්තත් නොදැනගත්තත් ඒ වාග් බහුල්යෙන් සිද්ධ වෙන්නේ මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියන එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දිට්ඨිය වැඩෙන ගතිය. අද අවාසනාවන්ත විදිහට අපි ඉන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි එකේ. ඕක විතර ප්‍රපංච කරන දෙයක් මුළු මානව ඉතිහාසෙම කවදාකවත් තිබුණේ නැහැ. ইনফরমේෂන් ටෙක්නොලොජි කී අද කරන්න බැරි එකම දේ ගෑණියෙක් මිනිහ කරන එක පමණයි. අනෙක් ඕන දෙයක් කරනවා. ඕනේ මිනිස්සෙගේ කඳට ඔළුව සෙට් කරලා මංසා නොකියපු දෙයක් කිව්වයි කියලා ඕනේ විදියට වීඩියෝ ක්ලිප් අද හදන්න පුළුවන්. ඒක දන්න කට්ටිය දාන්න. නොදන්න බොහෝ පිරිස් ඒක දිහා බලනකොට මේ ඇහැට පෙනෙනවනේ මේ දකින්නවනේ මේක ඇත්ත නේ කියලා බාර ගන්න. නිසා ইনফර්මේෂන් ටෙක්නොලොජි එකේදී එක පැත්තක ලාභයක් තියෙනවා මොකද මේවා කියලා දීමට අලුත් වචන විවහාර වචන ටික ටිකක් අපිට ලං වෙලා ටික බොහෝම පුංචි ලාභයක් නම හානිය නම් 99.99999ක් වෙලා ඉවරයි. ඒ මොකද අද මේ ඉන්න කොළඹ දානතාවට විශේෂයෙන් මම දන්නවා මම මේ කතා කරන්න කියලා මේ ඕනම කෙනෙකුට කෑම වේලක් නැතුව ඉන්න පුළුවන් නමුත් ඔය ইনফර්මේෂන් ටෙක්නොලොජි එකේ ප්‍රවෘත්ති අහන්න නැතුව ඉන්න බෑ. පත්තරේ බලන්න නැතුව ඉන්න බෑ, නිවුස් අහන්න නැතුව ඉන්න බෑ, රේඩියෝ එක අහන්න නැතුව ඉන්න බෑ. ඒක ඔයගොල්ලන්ගේ මරණ දඬුවමට වැඩිය වැඩි වෙලා තියෙනවා. ඒ තරම්ම ඇති ඒකට වාල් වෙලා තියෙනවා. මොකද මේ කවුරු හරි කියන බොරුවක් නැත්නම් මාළුවකට උම්මලකට නැතුව ඒ කිසි රසයක් නැහැ. මේ ඔයගොල්ලෝ හොඳටම යට ඉතින් දන්නවා කවදාකවත් ඇත්ත නෙමෙයි කියන්නේ. පැහැදිලිවම බොරුමයි කියන්නේ. ඒකට කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි එකේ bending the truth කියලා. සත්‍ය පොඩ්ඩක් ඇද කරලා තමයි පෙන්වන්නේ. නැත්නම් අපිට වැඩ ඇත්තටම පින්වත්නි සත්‍යය අහන්න දෙයක් නැහැ. සත්‍ය කියා බාන්න දෙයක්වත් නැහැ. සත්‍ය ඇද කරන මට්ටමට තමයි මවාපාන මට්ටමට තමයි ඒකේ තියෙන ප්‍රේක්ෂක ප්‍රමාණය වැඩි වෙන්නේ. ශ්‍රාවක ප්‍රමාණය වැඩි වෙයි. ඉතින් මේ සරුවච්චන් වහන්සේගෙත් අර 84000ක් ධර්මස්කන්ධය දේශනා කිරීමේදී වාග් බහුල්‍යයක් කියලා කියන්නෙත් නෑ ප්‍රපංච කිරීමක් කරන්නෙත් නෑ උන්වහන්සේ කෙරුවේ මෙන්න මේ වගේ එnde ඉස්සල්ලාම මේ ইনফরমේෂන් ටෙක්නොලොජි ඒජ් එකට එnde ඉස්සල්ලාම කරුණා කරලා ඕවා ගැන හොයන්න එපා. තම තමන්ගේ හුස්ම දිහා බලන්න. ඇහෙන දේට සතියෙන් ඉන්න. දකින දේට සතියෙන් ඉන්න කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ යෝගාශ්‍රම සංස්ථා විවස්ථාව හදනකොට දීලා තිනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. මේ අසබ්බේ කියලා කියන්නේ හෙලිවලි රූපම නෙවෙයි සත්‍ය විකෘති කරලා තියෙන දේවල් අහලකටත් ගන්න එපයි කියලා. ගත්තේ නෑයි කියලා කිසිම පාඩුවක් නැහැ. නමුත් අපි ඒ තරම් වාල් තත්ත්වයට පත්‍ර දෙන සා ප්‍රපංච පිළිබඳව කතා කරනකොට මේ විතක්ක ਵਿਚාර නම් වූ වචී සංස්කාර දෙක නිසා අද මානවයා නටවන නැටවිල රූකඩයක් වටපත් වෙලා තියෙන එක වැඩියෙන්ම දන්නේ දියුණුවයි සම්මත රටවල ඉන්න ඒ ප්‍රචාරක මාධ්‍ය ඉන්නේ ඇත්තෝ. යත්තන්ගේ එකක් ෂුවර් හරියටම කිසිම බයලජ්ජාවක් නැති જાතියක්. කිසිම දවසක ඒ අතුන්න සදාචාරාත්මක වගකීමක් නැහැ. ඒක ඕන කරන්නේ මිනිස්සුන්ට කොහොම හරි අවශ්‍යන එක තමයි. ඉතින් ඒකට අපි අනුග්‍රහ කිරීමත් අපෙන් සිදුවෙන අකුසල කර්මය. එහෙනම් අපෙන් සිදුවෙන අඩුපාඩුවක්. අපෙන් සිදුවෙන ධෛර්යය දීමක් එතන වෙලා තියෙන එක හොඳට තේරෙයි. මේ වාගේ ජනමාධ්‍ය යටතේ ජීවත් වෙන්න නැත්නම් ইনফরমේෂන් ටෙක්නොලොජි කියන ඔය තොරතුරු තාක්ෂණ යටතේ ජීවත් වෙනකොට භාවනා කරන්න ඉඳගත්තට පස්සේ කොච්චරක් හිතට ඒ විතක්ක ਵਿਚාර බලපානවද? අර වේගෙන් යන වාහනයක් බ්‍රේක් කරාට එහෙම හිටින්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම වාහනේ විකෘති භාගයටපත් කරනවා වගේ ඒකයි සරුවචනාංශ මේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා කියලා සඳහන් කරලා තියෙන්නේ. తాවකාලිකව හෝ ඒ වගේ දේවල් වලින් අයින් වෙලා මේ කුරුළු සද්ද, දිය ඇලක සද්දයක් ඒ වගේ කවදාකවත් ප්‍රපංචයක් නැහැ. වාග් බහුල්‍යයක් නැහැ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙක සංසිද්ධ වීමට කියන්නේ කාය වචී සංස්කාර සංසිද්ධ වීමක් කියලා. ඒක හරහා ගියාට පස්සේ තමයි මනෝ සංස්කාරවල එනතන් පළවෙනි දෙවෙනි tire ඇරුවට පස්සේ තමයි තුන්වෙනි tire අපිට පේන්න පටන් අරගන්නේ. ඒ මනෝ සංස්කාර කියන එක සඳහන් කරලා තියෙන්නේ ඒ බණ පොතේ වේදනාසා සංඥා කියන චෛතසික දෙක. ඉතින් එතකොට කාය සංස්කාර කියලා කියන්නේ ආනාපානයි කියන ආශ්‍රව ප්‍රස්වාස දෙක, පචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක, චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා කියන චෛසික දෙක. මෙවුවා එකින් එකින් වැහිලා මේ සමතයෙන් හෝ සීලයෙන් කවදාකවත් කඩන්න බැරි කට්ට දෙක තුනක් ඇතුළේ තියෙනවා. සමතයේදී අපි වීතික්කම මට්ටමේ කෙලෙස් සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යාචාර ආදී දේවල් එහෙම නැත්නම් බොරු කේලම් විශ්වචන නැත්නම් මත්පැන් පානේ වැරදි ජීවන රටාව වගේ දේවල් අපි කරනවා ඒ නිසා ඒක ඇතුලේ තියෙන නීවරණ ටිකට එළියටවත් එන්න වෙලාවක් නැහැ සම්පූර්ණ මේ වීතික්‍රම කෙලෙස් වලින්ම ජීවිතය යට වෙලා තිනවා තිරසනාගේ සහ මිත්‍යා දෘෂ්ටිකයි භවනා නොකරන කෙනාගේ යම් කිසි කෙනෙක් ඒක මාදි කියලා හිතලා ශීලයක පිහිටලා කාය වචී දුස්චර්යයෙන් අයින් වෙලා මේ ධ්‍යාන සමත භාවනා කරනවා ඉස්සලාම ඒ නීවරණ ධර්ම ටික පහ වුණාට පස්සේ ඔය කායාගේ කායේ සංස්කාරවල සංසිඳීමක් සහ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ධානාංගයන්ගේ සංසිඳීමක් ක්‍රමයෙන් සිදු වෙනකොට ද්විතිය ධානයට යනකොට වචී සංස්කාර සංසිඳීමක් වෙනවා. නමුත් එයාට තාමවත් මේ සංඥා වේදනා දෙක පිළිබඳව හැඟීමක් ගන්න අමාරුයි. ඒ නිසා හිතුණට වැඩිය අපි හිතනට වැඩිය සමත භාවනා කරන කෙනෙක් සංඥාවේ පැටලෙන්න ඉඩ තියෙන අවස්ථාව වැඩි වේදනාවේ පටලවෙන්න ඉඩ තියෙන වැඩි. ඒක සමහර වෙලාවට සමතේ ආනික විපස්ස භාවනා කරන කෙනෙක් එහෙම කියනවා දකින්න කැමති නැහැ. ඒ මොකද මේ සම්මත භාවනාවකින් ධානයක් ලැබනවා කියන එකත් එසේ මෙසේ පොඩි වැඩක් නෙවෙයි. අමාරු දෙයක්. නමුත් අර වනමුකේ පෑදුවාට පස්සේ තුවාලේ රිදෙනවා වැඩි වගේ අර වීතික්‍රම කෙලෙස් අයින් කරලා පරිඋත් ทาน කෙලෙස් අයින් කරාට පස්සේ කවදාකවත් නැති විදිහට වේදනා සංඥා දෙක සම්පූර්ණ චිත්‍රේ පුරවන්න හදනවා පුරවන්න හදනකොට පස්සේ নানা ප්‍රකාර গুপ্ত ධර්ම වල පටලැවෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මේ සංඥා වේදනා දෙක නැමැති චෛසික දෙකේ හොල්මනක් මායමක් මායාවක් බව දැනගෙන ඒක හරහා යනවායි කියන එක. නැත්නම් මේ සංඥා වේදනා දෙන ලනුව කන්නැතුව යනවා කියන එක සංස්කාර ධර්ම සංසිඳ වීමේ එනතන් සෝවාන් මාර්ගඵල පිණිස කටයුතු කරන කෙනාගේ අවසාන වූත් තීරණාත්මක වූත් පරීක්ෂණේ බාටපත් වෙනවා. එතින් ගියාට පස්සේ මුළු ලෝකෙම මනෝමයයි චිත්තේන නීයති ලෝකේ මුළු ලෝකෙම ගෙනියන්නේ හිතේ. ඉතින් එතෙන්දී එතෙන් ගියාට පස්සේ භාවනා කරන කෙනාට මම මේ ඉන්නේ හීනයකද භාවනාවේද? මේකට සතියද මේක කියන්නේ මේක සතිය නැති තැනද? මෙතන සමාධිය තියෙනවද නැද්ද? මූල කර්මස්ථානයේ ඉන්නේ නැද්ද කියලා මොනම මරියාදාවක්වත් සීමාවක්වත් ඉමක්වත් කොනක්වත් මායින් කරගන්න බැරි වෙනවා. එනිසා හරි අසරණ එක විදිහට කියනවා අපේ ඒ සංස්කාර නැත්නම් පුතුමාකාර අසරණ තත්වයකටපත් වෙනවා. ඒ අසරණ තත්වයටපත් වෙන්නේ සක්කාය දිට්ඨියේ බහුලකම නිසායි නිත්‍ය සංඥාව නිසායි මේ ශරීරයට අපි කුමර කුමරි ශප දීලා හදපු කෙනාටයි. හොඳට බණ අහලා මේ මම ඉන්නේ කාය සංකාර නැති වචී සංකාර නැති මනෝ සංස්කාරත් එක්ක වැඩ කරන වෙලාවකයි මම ඉන්නේ බුදුන්ට පූජා වෙලයි ධර්මයට සංඝයට පූජා වෙලයි සීලයක පිළිපිටලයි මේ ඉදිරියට මම මෙතෙන් එනකන් ආවේ සතියයි මේ තියෙන සමාධියයි ඔය මොන වේදනා සංඥා දඟලුවත් පෙරලි කරත් සතියේ කැඩීමක් මගේ වෙලා නැහැ සමාධියේ මගේ කැඩීමක් වෙලා නැහැ කියලා. එතන ස්ථාවර ගතියක් ගන්න නම් ඇත්ත ඇති හැටියෙන් දැකීමම භාවනාවේ પરමාර්ථය කියන එක වෙන්න යම් කිසි කෙනෙකුට මේ ඇත්ත ඇති හැටි දැකීම තිබියදී নানা ආකාර මේ গুপ্ত දේවල් පිළිබඳව ඇදෙන බැඳෙන කාන්දම් ගතිය තියෙනවා නම් පුදුමාකාර දුර්වල අවස්ථාවකටයිපත් වෙන්නේ එතෙන්. ඒ නිසා නිතරම මතක තියාගන්න මේ විපස්සනාවට යනකොට නැත්නම් මේ චිත්ත සංකාරات එක්ක වැඩ කරන්න යනකොට භාවනාව සඳහා මම එළඹුණේ මොකටද? පෙළඹුණේ මොකටද කියන එක පිළිබඳව දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන විදිහට දෘෂ්ටියත් දර්ශනයත් හරියටම ඍජු වෙන්න ඕන. ඍජු නොවුනොත් නූල කඩලා ගිය සරුංගලයක් වාගේ. ඒ නැත්නම් මූද මැදට ගිහිල්ලා පාරාමතක වෙච්ච බෝට්ටුවක් වාගේ. කැලයක් මැදට ගිහිල්ලා දිශා මාරු වෙච්ච කෙනෙක් වගේ මහා තීරු කරගන්න සීමා කරගන්න බැරි තැනකටපත් වෙනවා. ඒ වෙලාවේදී අපිට සංස්කාර ටික හරියට ඕන වෙනවා නැවතත් අපේ සක්කාය දිට්ඨිය හයි කරගන්න. ආය ආත්ම දෘෂ්ටි ඇති කරණ. ඉතින් අපි භාවනාදී මේ වගේ තැන් වලට යනකොට ඇස් දෙක ඇරලා සද්දයක් කරලා කැහැලා හයියෙන් හුස්මෙම අරගෙන කරන්නේ අර කැඩිච්ච සක්කාය දිට්ඨිය ආය පිළියම් කරලා යන්දන් ආපහු හිටපු තැනට ආවා කියලා අර නැවතත් ආත්ම දෘෂ්ටියට වැටෙන එක. ඉතින් ඒ නිසා මේ සරුවචනාංශ මේ පෙන්නන තත්මාතිය බික්කවේ යේකේච සංඛාරා අතීතනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේ වා කියන මේ සංස්කාරයන්ගෙන් පේන්න තියෙන්න පුළුවන් මේ 11 ආකාරයේ කොයි එකාව බය වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව පවතින සතියෙම විශ්වාස කරගෙන සමාධියෙන් විශ්වාස කරගෙන මේ කාය සංස්කාර කියන හුස්ම රැල්ල දිගේ ඉදිරියට යනකොට ඒ මතුවෙන කිසිම මනෝ විකාරයක් හෝ හීන ලෝකයක් හෝ අනිශ්චිතතාවයක් හෝ මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මෙනු කියා ගන්න නැතුව ජීවත් වෙනවා කියන එක ගෝකමල් මොකද සංසාරය පුරාවට අපි කෙරුවේ ඒ වෙලාවට නැවත සක්කාදිට්ඨිය ඇති කරගෙන මම ආයනේ ඇති කරගෙන තණ්හාමාන දිට්ඨිය ඇති කරගෙන පුරුදු ජීවන රටාවට බහින එක. නමුත් මේක නැවත නැවතත් යමින් එමින් යමින් එමින් යමින් එමින් ඒක වශී කරගන්න ගියාට පස්සේ අපේ දෘෂ්ටියේ දර්ශනේ වෙනසක් ඇති වෙනවා මේ සංස්කාරයන් සමග ඇලී ගලී කරන වාසයේද මගේ හැබැහැ ගතිය නැත්නම් සංස්කාරයෙන් තොර වෙච්ච මේ වේදනා සංඥා හොඳට අවබෝධ කරන එහා පැත්තට ගිය යමකට මායින් නොකරන සතියේ සමාධියේ පිහිටිච්ච ගතියද මගේ ප්‍රകൃතිය කියන එක. මගේ හැබැයි නිවහන කියන එක පැහැදිලි වෙනසක් වෙන එකට තමයි කියන්න පුළුවන් මාර්ග ඥානය. එතෙන්ට වෙනකම්ම නම් අපි හිතන්නේ මේ රූප බලන සද්ධාන ප්‍රපංච කරන මේ ලෝකේ තමයි ප්‍රകൃතිය අර ඒ ප්‍රපංචාංගයෙන් තොර වෙච්ච ඇති ඇති හැටි දැකීම අපිට පේන්නේ ආගන්තුක ගතිය. නුහුරු නුරුස්නා ගතිය. ඉතින් ඒකටයි මේ කියන්නේ අපි අන්නේ නුහුරු නුරුස්නා ගතිය උනත් ශ්‍රද්ධාවෙන් කැපකිරීමක යන්න බුදුන් අදාගෙන ධර්මය අදාන සංඝයා අදාන යන්න ඕනේ බුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕනේ සඳහා සූදානමක් තියෙනවා. එහෙම නොවුනොත් මේ ආනාපාන සතිය නම් වූ නැත්තම් කායේ කයානුව ජීවත් වීම නම් වූ සරලම නාලිකාව දිගේ ඔච්චර සංකීර්ණ නම් ගඳක් බලන වෙලාවේ රසක් බලන වෙලාවේ සද්දයක් අහන වෙලාවේදී රූපයක් බලන වෙලාවේදී මේක කොච්චර විචිත්‍ර වෙයිද කොච්චරක් අපි ඒකට අහුවේද කියන එක හිතා ගන්නත් තමයි. නමුත් මේක යම් විදියකට තේරුම් ගැනීම අමාරු වෙනවා සමහරට සූත්‍ර පිටකයේ කියව නැත්තඳ. මොකද සූත්‍ර කියනකොට සූත්‍රවල සරුවචනංශ ඉස්සල්ලාම මේ ඇහි සංස්කාර ඇති නොකර ගැනීමෙන් පටන් අරගෙන කනට ඇවිල්ලා කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට තමයි යන්නේ. ඉතින් හුඟ දෙනෙක් පටන් ගත්තොත් බැරි වෙලාවත් මේ සරුවචනංශ කියලා කියන විදියට ඇහෙන් රූප වලින් පිළිබඳ සතිය පිටවන්න දුෂ්කරයි. උඟක් අමාරු ඒක පරියන්කේ කාය පිළිබඳව හොඳට සතිය ඇති කරලා සක්මණේදී ටිකක් රූප ටිකක් ශබ්ද තියෙන තැන් වල සතිය ඇති කරලා අන්තිමට තමයි රූපයක් බලන වෙලාවේදී දකින වෙලාවේදී මතු වෙන්න පුළුවන් කෙලෙස් සංස්කාර පිළිබඳව ගිනුම් තැබීමක් කරගන්න පුළුවන්. ඒකේ ਸਰුවචනanse විස්තර කරන්නේ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. මහණ මේ පු탁 ජනයාට ඇහෙන් රූපයක් දැකලා අනිවාර්යයෙන්ම එක්ක මනාපය පහළ වෙනවා එක්ක අමනාපය පහළ වෙනවා එහෙම නැත්නම් මනාපමනාප දෙක මැද හොඳු බාඳු ගතියක් පහළ වෙනවා අචීර්ණ ගතියක් පහළ වෙනවා මේක දී ඇති ශාක්‍ය කියන්නේ සංස්කරණේ වෙලාමයි පටන් ගන්නවත් එක්කම වගේ සංස්කරණේ වෙලා යත්වාධිකරණ මේතං අසංගතං වේරන්තං උප්පජ්ජති පාපක අකුසල ධම්ම තත්ත්ව සංවරාය ආපජ්ජති මේ විදිහට මේ රූපයක් දැකලා ඇති වෙච්ච මනාපේ ඇතිවෙච්ච අමනාපේ ඇතිවෙච්ච මනාපමනාප තත්වයේ මත ප්‍රමාදයටපත් වෙලා යත්වාදි කරන මේතන් අසංගතං විරණේ ඉඳුරංගේ සංවරයකින් තොරව වාසය කළොත් පහළ වෙන්න පුළුවන් කෙලස් ප්‍රමාණයක් තියෙනවා ලකුදේ මනාපන රාගානුසයට ගිහිල්ලා අපේ ලැබපු මනාප විදිහට දකපු දේ පිළිබඳව ආශා කරලා ඒක ෆොටෝ එකක් අරගෙන වීඩියෝ කරලා ලොක් කරලා පිටියේ ගහගෙන ඒක නැවත නැවත බලන්න නැත්තම් හොඳයි කියලා. ඒක දිහා බලන වෙලාවේ ඇහෙන් විතරක් නෙවෙයි නිකන් කටත් ඇරලා යන වෙලාවක් තියෙනවා. කටත් අරගෙන බලන්න පටන් අර ගන්නවා ලස්සන දෙයක් දකපුවා. ඒ තරමටම අසංගතම් විහරන්තා. අන්න එහෙම වෙන්න පුළුවන් එහෙම වුණොත් පහළ වෙන පාපක අකුසල ධර්මයන් කෙරෙහි සූදානම් ශරීරයෙන් ගියොත් අපිට තේරුම් ගන්න පුළුවන් අපි ඇත්තට කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ අපිට ඕනේ වුණත් අපි ප්‍රිය රූපයක් දැක්කට පස්සේ ඒකට මන අපේ යමන අපේ ප්‍රිය රූපයක් නම් මන අපේනේ පහළ වීම වළක්වන්න පුළුවන් ගතියක් නැත්නම් එතෙන්දි බ්‍රේක් කරන්න පුළුවන් හරිය ක්ලච් කරන්න පුළුවන් ගතියක් අපේ වාහනේ නැහැ පහළ වුණොත් ඒ අනු අනිවාර්යයෙන්ම පහළ වෙන ඒ රාගානුසය ඒක අල්ලබදා ගන්න ගතිය මතේ මාගේ කියා ගන්න ගතිය අපි අසරණයි. වළක්වන්න බෑ. වළක්වන්න පුළුවන් බව ඉස්සලාම දැක්ක සරුවචනාංශ ඒ වගේම අපිට දෙන උපදේශයත් වැළක්වීමයි අපි මේ භාවනාවෙන් කරන්නේ. ඒකට කියනවා දිත්තේ දික්තමත්තම් භවිෂ්‍යති කියලා දැක්ක දැක්ක පමණින් නතර කරන්න. ඒක මත සංස්කරණය කරන්න. ආලවට්ටම් කරන්න එපා. ඒක මත හැඩතල වෙනස් කරන්න යන්න එපා. දැක්ක දැක්ක පමණින් නතර කරන්න. මේක තමයි හරියට වාහනයක ගඩොල් බ්‍රේක් වගේ ගහප්පු තැනම දකින්නකොටම නතර කරනවා කියන එක හිතා ගන්න අමාරුයි. එනිසා ආධුනිකයා රූපයක් දැකලා මනාපේ පහළ වෙලා ඒක පිළිබඳව රුචි වෙලා කැමැති වෙලා එතෙන්දී කටටත් කියලා ඉනුවට පස්සේ තමයි තේරුම් අරගන්නේ මම දැන් රූප බලමින් නේද ඉන්නේ බලපු රූපේ ඇලීමක් නේද මට වෙලා තියෙන්නේ කියලා ඒ මට්ටමේ හරි පහුවෙලා හරි අල්ලාගත්තොත් ඒක විශාලම ජයග්‍රහණයක් කියයි. ඉන්දිය සංවරය පිළිබඳ ලොකුම ලොකු ප්‍රගමනයක් කියලා කියනවා. ඒ පුද්ගලයා එතකොටත් රාගයක් මතුවෙනවා නම් රාගෙන් තෙත් වෙලා ඉවරයි. දකපු දේ අමනාපනම් ද්වේෂයෙන් පැලහිලා ඉවරයි. දකපු දේ රාග ද්වේෂ නොවත නැත්නම් අන්දමන්ද වෙලා ඉවරයි. නමුත් මේ පුද්ගලයා එතනදී මේ දැකීම නිසාමට රාගයක් පහළලා රාගෙන් රත් වෙච්ච බව දාන. ද්වේෂයක් පහළලා ද්වේෂෙන් දුෂ්ට වෙච්ච බව දාන. මෝහයක් පහළලම මෝහනීය தത്വෙට මනනන්දනීය පත්වයකට නැත්නම් අන්දමන්ද භාවයටපත් වෙච්ච බව දන්නවනම් ඒක තමයි මේ සංස්කාර ඇතිවීමේදී අතීතනාගත පච්චුප්පන්න ඕලාරික සුකුම අජ්ජත් බහිද්දා හීන ප්‍රණීත দূර සාන්තික වශයෙන් දකින දකින දේ දකිනවා කියන මට්ටමට එන හැබැයි වෙනකොට ආතුර වෙලා ඉවරයි. ඒ වුණා සතුටක් ඇති වෙනවා. මම දැන් රූපයක් බලලා රූපෙට බැඳිලා ඉන්නේ. නැත්නම් රූපෙට වාල් වෙලා ඉන්නේ. රූපෙට දාශ වෙලා ඉන්නේ. හිත රාගෙන් තෙත් වෙලා රත් වෙලා. ද්වේෂෙන් දෝෂිත වෙලා මෝහයෙන් මෝහණීය තත්ත්වයටපත් වෙලා කියලා දැනගත්තොත් මම හිතනවා ජීවිතේ පළවෙනි වූත් වැදගත්ම වූත් හැබෑ වෙනසට පටන් අරගන්න. හැබැයි ඒක ලැජ්ජාවක් පහළ වෙනවා මෙච්චර සිල් ලකින මෙච්චර භාවනා කරොත් මට මේ තාක් මේ රූපෙන් මම රාගෙන් රත් වුණානේ ද්වේෂෙන් දූෂිත වුණානේ මෝහයෙන් මෝහිත වුණානේද කියලා ලැජ්ජාවක් තමයිපත් වෙන නමුත් සරුවචනාංශ කියන එකට පුදුම සතුටක් ඇති කරගන්න කියලා කිසි කෙනෙක්ගේ සහයෝගයකින් තොරව Taman රාග රක්ත වෙච්ච බව, දුත්ත දෝෂිත බව එතන එතන දැනගත්තා කියලා කියන්නේ ලොකුම ලොකු යෝනිසමංචකාරය. ඒ බුද්ධිලට එකම සරණයි තියෙන්නේ මොකද්ද? ඊගාව දාසේ මෙච්චර දුර යන්න ඉස්සර වෙලා අනේ මට දැක ගන්න ලැබෙනවා නම් හොඳයි කියලා ඒකටයි සංවර වෙනවා. ඒ සංවරේ බලන්න කාටවත් කවුරුත් වෙන්නේ පටවන්න පුළුවන්ද කියලා කරපන් කියලා අන කරන්න පුළුවන්ද කියලා ඒ වගේ මේ පුද්ගලයා ලෑස්තිලා ගියේ නැත්නම් අනිත් දවසේ ඊටත් වැඩිය අමාරු වැටෙනව නේද කියලා බලනකොට අපි විශාල මකරෙක් එක්ක මේ සටන කරන්නේ. සංසාරේ දිගට ආපු. නමුත් ඒකට ලැජ්ජ වෙන්නේ නැතුව, බය වෙන්නේ නැතුව, පැකිලෙන්නේ නැතුව අද යන්තම් අඩු ගානේ රාගෙන් රක්ත වෙච්ච වෙලාවේ, ද්වේෂෙන් දූෂිත වෙච්ච වෙලාවේ, මෝහයෙන් මෝහණයටපත් වෙච්ච වෙලාවත් මම දැකගත්තා නේද කියලා හිතුනොත් ඇති වෙන පශ්චාත්තාපයට අපි කියන කෙලස් කියලා පශ්චාත්තාප නොවි පෞරුෂත්වයක් ඇති වුණා. සත්පුරුෂ ගතියක් ඇති වෙනවා. ඒකට කියනවා කුසලය කියලා. කුසලතාවය කියන්නේ අන්න ඒක. මේ කුසලතාවේ අභ්‍යන්තරයෙන් එන එකක් මිස කාගවත් ආශිර්වාදකින් ගන්න බෑ. කොච්චර පොත් කියලා තිබුණත් ගන්න බෑ. කොච්චර මට වේවා කියලා ප්‍රාර්ථනා කරත් ගන්න බෑ. කොච්චර දක්ෂ රැස් වී දෙන ගෝලයේ ගුරුනාථ කෙනෙක් යටතේ හිටියක් ගන්න බෑ. වැරද්ද තුලින්මයි හැදෙන්නේ. හැදුනට පස්සේ මේ පුද්ගලයාට සිද්ධ වෙන්නේ අනේ මට ඊගාව දවසේදී මෙච්චරම පිරිහෙන්න කලින් මෙච්චරම දිත්තේ දිත්ත මත්තන් වෙන්නේ නැතුව දිත්ත දේ මතින් අපි ප්‍රපංච කිරීම නතර කරලා මීට කලින් අල්ලගන්න පුළුවන් නේද පුළුවන් ය පුළුවන් වෙමි කියන ගන්න අදිෂ්ඨානයෙන් කටයුතු කළොත් ඒ පුද්ගලයාට දකින දකින වාරයක් පාසා නිවන් දොරටුවක් වෙනවා. අපි දකින්නේ සමානට අසભ્ય රූපයක් වෙන්න පුළුවන් නැත්නම් සભ્ય වූ සම්මානනීය දෙයක් වෙන්න පුළුවන්. කොයි දේත් එකම දේ තමයි අපිට කරන්නේ අපිව වර්තමාණයෙන් පන්න. ප්‍රපංච කරනවා. වාග් බහුල්‍යයට වැටෙනවා. හිත බොහෝ වේගෙන් සංස්කරණය කරන්න යනවා. මේ සංස්කරණය වෙන එක අඩු කරන අඩු කරන අඩු කරන දකින්නකොට මෙතන එතන එතන සත්‍යමත් වෙන එක තමයි අප්‍රමාදී කියන්නේ. ප්‍රමාදී කියලා කියන්නේ දැකලා රාග වෙලා, ద్వේෂ වෙලා ඊට පස්සේ අඳුර ගන්නකොට කියනවා ප්‍රමාදයි කියලා. ඒත් හැබැයි ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ අප්‍රමාද වෙන්න වෙන්න වෙන්න දිත්තේ දිත්තමත් සම්භවිෂති දුතු දෙහි දුතු මතින් නතර කිරීමේ ශක්තිය. එහෙම නැත්නම් තව ලස්සන හැටි අනේ බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙන හැටි. ඇස්සත්තේ අන්ධයේ කුසේ කටයුතු කරන්නේ. දේ දැක්ක තමයි. නමුත් ඒක නිකන් අන්ධයෙක් බලන හිටියා වගේ මේ දේ මත තරංග ගන්නෑ. මේ දේ මත අතිශෝක්ති නෑ. මේ දේ මත අවමාන කිරිලක් නෑ. දැක්ක දැක්ක පමණින් නැතර කරන හැටිට අන්ධෙක් වාගේ. ඇහුණට පස්සේ බීරෙක් වාගේ නැතර වෙනවා. මේ ඉන්ද්‍රයන් සංවර කිරීමේ මේක සුද්ධ වශයෙන් මතක තියාගන්න විපස්සනා විසක් සිදු වෙන දෙයක්. අන්නේම කරගෙන කරන යනට අපිට තියෙනවා manussකමෙන් වැඩ ගන්නවා, ක්ෂණ සම්පත්තියෙන් වැඩ ගන්නවා, සෑම චිත්තක්ෂණයකම යත්වාදි කරන මේතං අසංගතං වේරන්තං uppajjati papaka akusala dhamma tatta sanvaraya apajjati. යම් ආකාරයකින් අසංගතව අසත්‍යමත්ව අසමාහිතව ගත කෙරුවොත් පහළ වෙන්න පුළුවන් අකුසල ධර්මයන්ගෙන් වැළකීමයි මෙතන විපස්සනා කියන්නේ නැත්නම් සබ්බපාපස්ස අකරණම් තමයි. ඉතින් මේකට එන්න අමාරුයි. ඉස්ලාම් බණක් කාලා ඉස්ලාම දැනගෙන ඉන්න අමාරුයි. ඒ නිසා අපිට ඉස්ලාමයේ කායේ කායනුපස්සීව ඉඳලා මේ ආනාපානේ වගේ දෙයකින් මුලට මුලට මුලට ගිහිල්ලා ඒ මතිමුත් එන්න පුළුවන් සංඥා වේදනා පිළිබඳ හැඟීමක් ඇති කරගෙන සක්මන් කරගෙන යනකොට සක්මනේ මැදදීත් පුළුවන් යම් කිසි ප්‍රමාණයට සතියක් සම්බන්ධ කරන සක්මල කෙලවරට ගිහිල්ලා හැරෙනකොට අනිවාර්යයෙන්ම රූප කන්දරාවක් ඇඟ ඇතුළට කඩනවා ආක්‍රමණයක් කරනවා. ශබ්ද රාශියකට යනවා මොකද අර හැල්ම කැඩෙනවා. එතකොටම අපි රූපයක් ඇහැට වදිනකොටම දැන් පයේ තිබුණු සතිය නැත්නම් කයේ පහදේ තිබුණු සතිය දැන් ඇහැට ගියා කියලා දකිනකොටම ඇල්ලුවොත් සතිමත් වුණොත් අප්‍රමාදුනොත් අපි සිංහල කියන්නේ මම සුද දැක්ක විතරයි ඉන් එහාට බැලුවේ නැහැ ඒතර සුදක් පේනවා අපිට. මේ මායාවක් හෙලෙනවා පේනවා. මේක ස්ත්‍රියවද පුරුෂයද ළඟට එනවද ඈතට එනවද කහද නිල්ද රතුද උසද මොනවත් නැහැ සුදක් පේන. අන්නේ සුද්ධ ඉන්නකොටම දැක ගන්න පුළුවන් නම් මේ කයේ තිබුණු ස්පර්ශය ඇහි රූප දකින්නෙක් වඩපත් වුණා කියලා මේක තමයි මූලට අදිනවා කියන්නේ. මෙන්න මේක දැකලත් මට කයේ පයේ බලන එක හරි කම්මැලි එපා වෙලා තියෙන අනේ මේ රූපේ මට පණිවිඩයක් අරගෙන එනවත් දන්නේ මොකද්ද දන්නේ නැහැ කියලා ඒක දිහාවට බැලීමේ ආසාවත් එක්කම තමයි දෙවෙනි වතාවට ඒ චිත්ත වීජය දුවන්නේ තුන්වෙනි වතාවට හතරවෙනි වතාවට එතකොට තමයි ඒක නිල්ද කහද රතුද ළඟට එනවද දුරට යනවද ගෑණියක්ද පිරිමේද කියලා දකින්නේ. සුද දකින්නකොට නතර කරානම් තියෙන විශිෂ්ටත්වය තමයි ඒ දේ උනේ මගේ මන අපිට නෙවෙයි අහම්බේ අහම්බෙම නතරුණා. දෙවෙනි සැරේට පයේ සතිය පවත්වනවා වෙනුවට මේ රූපෙම නැවත බලන්න ඕනේ කියලා. ඇති වෙන චේතනාව අනුව බලන රූපෙදී රූපේ නෙවෙයි බලන්නේ චේතනාවයි බලන්නේ. ඒ තමයි සංස්කරණය කරනවා කියන්නේ. සංස්කාරයගේ තියෙන අඩියටම කියන්නේ තියෙන්නේ බොහෝ දේවල් පැනවිලා තියෙන වෙලාවේදී මම මේක ගන්න ඕනේ කියලා අපි විනිශ්චය කරපු තැන සංස්කරණය කිරීමක් වෙනවා. වෙන විදිහට කියනනම් පයේ පවත්තගෙන ගිය සක්මණේ පවත්තන ගිය සතිය එක තැනකදී රූපවලන පැත්තට මාරු වෙනකොට සක්මණ මහා කම්මැලි ඒකාකාරයි යෝගේ බලන්න දෙයක් නැහැ රූපේ බැලීම හොඳයි කියලා අපි නොදැන චේතනාවක් ඇතුලේ පහළ වෙනවා ඒ චේතනාව අනුව අර සුද දැකපු දේ නැවත නැවතත් බලනකොට ඒකේ ඒ වර්ණ සටහන් ආකාර ස්ත්‍රී පුරුෂ ගති පහළ වෙනකොට අපි නැවත නැවතත් දකින්නේ මගේ චේතනාව මතින් ඇතිවෙච්ච රූපයක් මිස ප්‍රകෘතිය නෙවෙයි කියන එක සරුවත් chance දේශනා කරනවා. මේක කවුරුත් පිළිගන්න ලෑස්ති නැහැ. හිතන්නේ මේ ඇති වෙච්ච රූපයක් මම බලනවායි කියලා. නමුත් සිද්ධ වෙන්නේ ඒ රූපේ කෙර සක්මනේ භාවනා පිළිවෙල පැත්තක තියලා රූප බලන්න ඕනෑ කියන සංස්කරණයක් සකස් කිරීමක් ඇති කරලා තියෙනවා. ඒ සකස් කරපු දේ බලන්නෙම මනාපෙන්මයි. එහෙම නැත්නම් ඒක දිහා බලන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතන හිතමු අසුචි කුඩක් තිබ්බයි කියලා බලු බල්ලෙක් කක්ක කරපු එක. එතන නයි ගුණක් තිබුණයි කියලා ගැරන්ටි ගුණ. ඒක දිහා දෙවෙනි සැරේට බලනවා. තරහෙම්මයි. ඊට පස්සේ අපි දකින්නේ තරහ කියන සංග්ලාස් එක හරහා. එනත්තම් ප්‍රිය ස්ත්‍රියකට පුරුෂ රූපයක් පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් නම් වේවා කියන මේ අවු කණ්ණාඩිය හරහා. ඉතින් ඒක බලනකොට පේන්නේ බලන්න ඕන දේ තමයි. මේක අවුරුදු 2550 ගානට ඉස්සෙල්ලා සරුවචනාංශයේ දේශනා කරලා මෙච්චර සියුම් තනක් අද අපි දක්වා පැමිණිච්ච එක ගැනත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ධර්මයේ තියෙන ගැඹුරට. නමුත් මේක අල්ලනවා කියන එක එතන වෙද්දිම අල්ලනවා කියන එක ලේසි නෑ. ඒක ගොඩේ භාෂාවෙන් gediya pitin දෙන එක තමයි කියන්නේ දැකලා දැක්කමතින් නතර වෙන්න ඒක මත තොරන් ගහන්න යන්න එපා. ප්‍රපංච කරන්න යන්න එපා. වාග් බහුල්‍යයට යන්න එපා. අන්ධෙක් දැක්කා වගේ නතර කරන්න පුළුවන් නම් සාමාන්‍ය ලෝකෙන් බලනකොට අපි බම්මණෙක් බාටපත් වෙනවා. නෝන්ජලෙක් බාටපත් වෙනවා. යමක් කමක් කරගන්න බැරි කෙනෙක් බාටපත් වෙනවා වාගේ. මොකද ලෝකේ අපිට උගන්ලා තියෙන්නේ දකින්නකොටම ඒකේ ඔක්කොම ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග අරගෙන විනිශ්චයකට එන්නේ. මේ සංස්කාර සමතේදී විනිශ්චය වෙනුවට අවිනිශ්චිත තත්වයක් සහ අපත් අපන්නක ප්‍රතිපදාවකට යන්නේ. ඒකට කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. නැත්නම් සාමීච ප්‍රතිපන්න කියනවා. අරණ ප්‍රතිපදාව කියනවා. ගැටුමක් ඇති කරගන්නේ ආශාවක් හෝ තරහක් අනිවාර්යයෙන් මේක පහළ වෙනවා. ඇති නොවිය විනිස ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ නැතුව මගේ මේ පයේ තිබුණ සතිය දැන් ඇහැට ගියා කියලා දකින්න දකින්නවා කියලා හෝ මෙනෙහි කෙරුවොත් යත්වාදි කරන මේ තං අසංගුතං විරන්තං කියන විදිහට අසත්‍යමත් අසංවර හිතියානම් පහළ වෙන්න පුළුවන් කෙලෙස් ධාරාවක් කපා ගන්න පුළුවන්. එහෙමනම් ඒ දකින්න රූපය දකින්න රූපය මතින් වේවා නොවේවා කියන අදහස් සියල්ල සංස්කාර වශයෙන් දැනගෙන ඒක ළඟ වේවා දුර වේවා ගොරෝසු වේවා සිව් වේවා සියල්ලම මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා හික්මීමක් හිතට වද්දාගෙන හිටි වුණොත් අන්න ඒක සිදුවෙන වෙලාවෙදී මේක යම් කිසි කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ වෙලාවේදී මනුස්ස මනසක තියෙන යහුසුළු බව මනුස්ස මනසක තියෙන වහා ක්‍රියාත්මක කරන්න පුළුවන් භවයේ ක්ෂණය කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් ඉතින් ඒක සම්බන්ධයෙන් ඔය බටහිර විශේෂම විද්‍යාඥයෝ නැත්නම් චින්තකයෝ හදාන් කළ තියෙන්නේ ලෝකේ සෑම නව නිෂ්පාදනයක්ම ඇති වෙලා තියෙන්නේ ඔන්න ඔය ක්ෂණිය කිය. කද්දාකවත් ඔය විද්‍යාඥයෝ එක්කෙනෙක්වත් හිතලා ගත්ත දෙයක් ඕකේ නෑ. ඔළුවට ඩෝංගල ඇපල් ගෙඩියක් වැටිච්ච එක තමයි අයිසෙක් නිව්ටන් දුන්නේ. එතකොට හිතුණා මේක ඔළුවට වැදුනට පස්සේ ඒක ඇපල් ගෙඩිය කවුරු කඩලා දැම්මක්වත් ඔළුවට ගැහුවත් නැත් නෙමෙයි. උන්දට අපි ඒක විශ්ව ගුරුත්වාකර්ෂණ හොයාගැනීමේ ශේෂ්ඨ විඤ්ඤාණ කියලා වුණාට අකරතැබ්බයක් වෙලා තියෙනවා. අපිටත් මේ වෙන සෑම අකරතැබ්බකම අපිට ඕන නම් ගුරුත්වාකර්ෂණ හොයාගන්න පුළුවන් නැත්නම් නිවන හොයාගන්න පුළුවන්. ඉතින් අපි අතර ගුරුත්වාකර්ෂණ හම්බුනනම් අපිට සෑහෙන ගාණක් හම්බ කරගන්න තියෙනවා પરම්පරාවකට හොයන්න තියෙනවා අපි හොයන්නේ ගුරුත්වාකර්ෂණේ තමයි. එහෙම නැත්නම් කවුරු හරි ප්‍රපංච කරලා වාග් බහුලියටපත් කරන්න පුළුවන් පචයක් හොයාගත්තොත් මේගොල්ලෝ හිතන්න එපා පචක බොනිසු කන්නේ නැහැ කියලා අවුරුදු 200ක් ඔය පච කාලා තියෙනවා නවීන විද්‍යාවේ. දැන් පච වෙලා තියෙනවා ගුරුත්වාකර්ෂණය විතරක් නෙවෙයි ලෝකේ තියෙන්නේ කියලා. දැන් ඒක ඒ මතයේ පච වෙලා තියෙනවා. මේ බුදුහාමුදුරන්ගේ එක විතරක් එහෙම කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ වාග් බහුල්‍යයට ගියේ. තණ්හාමාන දිට්ටි පැත්තට නෙවෙයි. තණ්හාමාන නොවීම දිට්ටි නොවන පැත්තට මෙහෙවීමක් කරේ. චෞන්වංශය සඳහන් කරලා තියෙනවා දෙවියන් සහිත මරුන් සහිත දේව ප්‍රජාව සහිත සමන බ්‍රාහ්මණා සහිත ලෝකේ මම දැක්කා මම මේක වෙන හැටි දැක්කා අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා මේ දුක් දෙන සංසාරේ ಜಾති සංසාරෙන් අනන්ත අප්‍රමාණ කාර්යයක් මේ සංස්කාර නැමැති වඩුව ගේ හදනකොටම දැක ගන්නා සුළු එලෙව බැරි වුණා ගහකාරක දිට්ඨෝසී පුනගේ යන්න කහසී ගහකාරය ගෘහකත කරන වඩුවතෝ මම දැක්කා ඊට පස්සේ තොට ගෙවල් ඇදිලක් නැහැ. ශබ්බාතේ පාසුකා භග්ගා ගහ කූටම් විසංකාරා. මේ හදපු ගෘහයේ ගෘහ කැණි මඩල බින්දා. පරාල තේරෙන බින්දා. විසංකාරකතං චිත්ත. මගේ හිතේ සංස්කාරයන් කැළම නැහැ. සංස්කාර විසංකාර කෙරුවා. ඉතින් ඒක දාර්ශනිකයන් වශයෙන් සඳහන් කරලා සංස්කාර විසංකාර කරනවා කියලා සංස්කාර නැති කරනවා කියන එක නෙවෙයි. එහෙම වෙනකොට ඥානෙට ඉඩක් නැහැ. සංස්කාර සමතේ. සබ්බේ සංඛාරා දුක්ඛා නැත්නම් අනිච්චාවත සංඛාරා උපාද වයදාමි. මේ සංස්කාර ධර්මයන්ගේ නিত্য ගතියක් තියෙනවා අනිත්‍ය බව. අපි ඇතිව නැති වෙනවා. උපජ්ජිත නිරුද්ධං. ඒකම පුනරුත්ත්‍ක්තියක් කරනවා උපද නැතිව යනවා. තේසං වූපසමෝ සුකෝ. සංස්කාරයන්ගේ වූපසමනේ මිස නැසීමක් කරන්නේ නැහැ මෙතන. සංස්කාරයන්ගේ වැඩ කරන්න ඇරලා වැඩ කරන හැටි දකින්නකොට අපිට කීකරු දැක්කේ නැත්නම් අපි දාස භාවයටපත් විමුක්තිය තියෙන්නේ සංස්කාරයන් අපිට කීකරු වෙච්ච දවසේ අපි විමුක්තයි. අපි සංස්කාරයන්ගේ දාස භාවයටපත් වුණාට පස්සේ සංසාරේ අපි පහින්දින දාස බත් බල තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේක මාර කලිමු සඳහන් කළා වගේ මේ தত্ত্বය ඇති වෙනකොටම දැක ගන්න නම් බුදුහාමරංග උපදේශ නැතුව සම්‍යක් දෘෂ්ටියක් නැතුව සතියක් සමාධියක් නැතුව බෑ. නමුත් සතියක් සමාධියකුත් ඇතුව බලන කැමැත්තෙන් ගියත් හැම කෙනාටම හම් වෙන්නේ නැහැ. ඒ මොකද වංචනික වශයෙන් අපේ සක්කාය දිට්ඨිය මේ දකින දකින ආහන ආහන දේවල් මේක මම මේක මගේ මේක ආත්මේ කියාගන්න පෙරක දෝරුකම් ගොඩ පෙරක දෝරුකම් කරන නිසා. අපි දැන නොදැන උදව් කරන්නේ ඔන්න ගොඩ පෙරක දෝරුකම් වලට තමයි. නිසා පරියංගේ මුලදීම කල්පනා කරන්න ඕනේ මේ භාවනා කරගෙන යනකොට සතියට ඉඩ තියලා ඉතින් එපිට පහළ වෙන සෑම කිසිම දෙයක් මගේ කියන්න යන්න එපා මගේ මම කියන්න යන්න එපා මගේ ආත්මය කියන්න එපා නැත්තම් මම නේ තමම නේසෝ හමස්මි නමේසෝ වත්තා කියන මේ මන්ත්‍රේ කටපාඩම් කරන ගියොත් අපිට එක ධර්මයක් තේරෙයි මේ මමය මාගේ ආත්මය කියලා බදා ගන්න තරමක් බදාගන්නේ දුක්මයි. ඒක පිළිබඳව හොදන්න දෙයක් නැහැ. ඒක පිළිබඳව ඉතාමත්ම ලස්සනට දාර්ශනික මතයක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය ජර්මනියේදී බුද්ධ ධර්ම පිළිබඳ ඉස්සල්ලාම සුළු විමසීමකට ලක් කරපු ආත ෂෝපන්හාවර් කියන එකන සඳහන් කරලා එයා හිතේ ඇත්තටම අපිට කියලා චේතනාවක් නැහැ අපිට කියලා වෙනස් කරන්න බෑ සියල්ල දෙවියන් වහන්සේගේ අවසාන තීන්දුව කියා ගන්නා වූ බටහිර මානසිකත්වයේ නමුත් ඒ ඒ පුද්ගලයාට එnde ඉස්සල්ලා ඒ බටහිර මේ බටහිර තිබිච්ච ඒ දේවවාදයේම යක්වයිනාස් පියතුමා පොඩි යෝජනාවක් ගෙනත් තුන දෙවියන් වහන්සේ 100ක් ඇත්ත උනාට මට කියලා කලහයක්ක් තියෙනවා ඒ නිසා අධ්‍යාපනයේ තනක් තියනවා කියලා ඉස්සල්ලාම බටහිරට උපු කරා අධ්‍යාපනයෙන් අපිට මිනිස්සුයෙකුට තමන්ගේ චේතනා වෙනස් කිරීමට පුරුදු කරන්න පුළුවන් කියලා. ඒ නිසා එක්පනාස්තුමාට අදත් සලකනවා අධ්‍යාපනයේ පියාවිදියට. ඊට පස්සේ ෂෝපන්හව කියන දාර්ශනිකයා මේ මම මගේ මම කරමි කියන ඒක සඳහන් කරන්නේ විල් කියන එක නැත්නම් අපි කියන චේතනාව නැත්නම් මේ සංස්කාර පිළිබඳව හොඳට ගවේෂණය කරලා එයා පුදුමාකාර සත්‍යයට කිව්වා මම කියලා මගේ කියලා චේතනාව කියලා සංස්කාර කියලා කරන සෑම දෙයක්ම අහේනිය පිණිස පීඨනයි. දුක පිණිස පීඨනයි කියලා මේ නිසා මුළු බටහිරම මේ පුද්ගලයාට නැස්චාර්ථවාදී කියලා නිර්මාණශීලීත්වයක් නැයි කියලා නාස්තිකය කියලා පුදුම විදිහට බැන්න. එයාගේ ගෝලයක් වශයෙන් තමයි ඔය නීච්චේ පහළ වෙලා අර මතයේම නැවත තහවුරු කරමින් තාමත්ම දක්ෂව කතා කරා අපි කල්පනා කරන හැම දෙයක්ම සංස්කාර වෙනවා අපි භාෂාවෙන් කියන එක කර්ම බාටපත් වෙනවා ගෙවන්න වෙනවා හිතලා බරලා ප්‍රාර්ථනා කරලා යමක් කරා නම් බැලූ බැලමට පෙනූ පෙනුමට අපිට පෙනුනට පෞරුෂත්වයක් වීරත්වයක් අපිට එනවා වැඩෙන්නෙම සක්කායදී වැඩෙන්නෙම තෘෂ්ණාවමයි මාන්නමයි දෘෂ්ටිමයි ඒ සඳහා කරන වාග් බහුලිය අපි සාධාරණීකරණය කරනවා අපේ මතය ඔප්පු කරන්නේ. නමුත් ਸਰුවචනාංශික හුදු ප්‍රපංච වශයෙන් පැත්තකට දාලා පුළුවන් නම් අභියෝග කරනවා චේතනා පහළ නොකරගෙන ඉඳී කියලා. සංස්කාර ඇති නොකරගෙන ඉඳී කියලා. සබ්බ සංකාර සමතයක්. එනිසා උන්වහන්සේ සඳහන් කරනවා මේ නේතං මම නේසෝ අමස් වෙන මේසෝ වත්තා කියන මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන වේ කියන මන්ත්‍රේ වෙනුවට ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ මේ සාන්තයේ මේ ප්‍රණීතේ එනම් මේ සංස්කාරයන්ගේ සමතය සබ්බූපති පටිනිස්සග්ගෝ අපේ මමයි මාගේ කියාගන්න බූදලේ අතහැර දැමීම ඉතින් මේක මේ වගේ පිළිසකට කියපුවාම ඔයගොල්ලෝ තරහ වෙනවයි කියන කාණ්ඩ දෙයක් නැහැ ඕගොල්ලන් ඕකෙන් යනකොට මොන හරි ගෙනියන්න දැන් ගෙදර මම අසවල් ධර්මයේ ඉගෙන ගත්තා මම මේ තැනට ආවා කියලා. ඒ එකතු කරන සෑම පොදියකම ඒ ඇති කරගන්න සෑම අභිමානයකම තියෙන තණ්හාමාන දික්ටි නම් මේ සංස්කාර රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. සතුටු වෙන්න ඕනේ නෑ. නමුත් සරුවචනාංශ අපිට අභියෝග කරන්නේ ශීලයක ඉඳලා කාය දුස්චර්ත වචී දුස්චර්ත අකමැත්තෙන් නමුත් අතහැරලා හිත තැම්පත් කරන කාය තැම්පත් කරගෙන මේ කාය සංස්කාර සංසිධීකන එනකොට යමක් නොකර සිටීමේ හැකියාව චේතනා පහළ නොකර සිටීමේ හැකියාව සංස්කරණය නොකර සිටීමේ හැකියාව කරන්න නම් ලොකු පාවාදීමක් කරන්න ඕනේ සක්කාය දිට්ඨිය සහ මම මාගේ හැඟීම. ඒක තමයි අමාරුම දේ. ඒ වුණාට මේ පිරිස දිහා බලනකොට කියකිය මේ පිරිස යම් ප්‍රමාණයකට එක්ක දඩමාරු කරලා යම් විදියකට දැනට පුරුට්ටු වෙලා යම් අධ්‍යක්ීම් වගේක් තියෙනවා. නමුත් ඊට පස්සේ වචී සංඛාරත් එක්ක වැඩ කරනකොට හිතටනේ හිතවිලිත් එක්ක බලනකොට අපි ආයෙත් පරාදයි. ඉන් එහාටත් ගිහිල්ලා මේ සංඥා වේදනා දෙකෙන් අපි මත් කරලාද හීනෙකද සතියේ තියෙනවද නැද්ද කියනකොට හරි අසරණ තත්වයකටපත් වෙනවා. මේකෙදි පින්වත්නි කවදාකවත් අපිට තනියම නැගිටින්න බෑ බෑ බෑ බෑම. ඒ අනිවාර්යයෙන්ම සරුවචනසේගේ උපදෙස් ඕනේ. ඒ වගේම අපි අපි එකතු වෙලා සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරලා මේ යුද ප්‍රකාශ කළ නැගී හිටින මේ සංස්කාර ස්කන්ධයත් එක්ක කතා කරන්න ඕනේ. උඹට පුළුවන් අතීත වශයෙන් පෙනී හිටින්න පුළුවන් අනාගත වශයෙන් පුළුවන් වර්තමාන වශයෙන් පුළුවන්. උඹට පුළුවන් ගොරෝසු පෙනී හිටින්න පුළුවන් සියුම පෙනී හිටින්න පුළුවන්. උඹට ඇතුළත පෙනී හිටින්න පුළුවන් පිට පෙනී හිටින්න පුළුවන් ප්‍රියව පෙනී හිටින්න පුළුවන් අප්‍රියව පෙනී හිටින්න පුළුවන්. දුර වශයෙන් පෙනී හිටින්න පුළුවන් ළඟ වශයෙන් පෙනී හිටින්න පුළුවන් මේ කොයි දෙයක් ආවත් මම මේක මම කියාගන්නේ නෑ මගේ කියාගන්නේ ආත්මයක් කරගන්නේ නෑ කියලා අපි givis ගන්නවා. හැබැයි වැඩේ යන්නේ තනි මට්ටමේ. වැඩේ යන්නේ මම දැන් මෙතන කියන මට්ටමේ. ඉතින් ඒ නිසා යෝගාවචරය කරන මේ සටන නැත්නම් මේ යෝගාවචරයේ හරියටම මේ පෙකණි වලටම අත තියලා සංස්කාරයෙන් අල්ලගන්න වැඩි සංසාරේ විෂයයේම හැබෑම වෙනසක් ඇති කරන තරම්. ඒක එක සතුටක් ඇති කරන්න පුළුවන් කවදා හෝ මේ සංස්කාරයන් ඇති වෙනකොටම මේ ආලවට්ටම ඇති වෙනකොටම මේ විස්තුරු කතාව ඇති වෙනකොටම වාග් බහුල්‍ය ඇති වෙනකොටම මම මාගේ ඇති වෙනකොටම අල්ලා ගැනීමේ කලාව. අත ඒ සඳහවන ක්‍රම සහ විදි තේරුම් ගත්තට පස්සේ ඒක කප්පට ආයෙන් හිතෙන් අයින් කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම හිතේ පැහැදිලි චර්ත ලක්ෂණයක් වඩපත් වෙනවා. වරින් වර తాවකාලිකව ඒක මගහැරියට අන්න එදාට තමයි අපිට තේරෙන්නේ අපි බුදුන් දැක්කා, ධර්මයේ දැක්කා, අපි යෝගාවචරයක් වුණා, ශීලයක් රැක්කා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන එදාට. එදායින් පස්සේ තමයි ඉන්දිය සංවරයක් පහළ වෙන්නේ. එදායින් පස්සේ තමයි බයලජ්ජාව කියන එක අපිට බොක්කෙම්ම තේරෙන්නේ. එතකන් අපි මේ කවුදෝ කියපු බයලජ්ජාවක් එක්ක වැඩ කරන්නේ. කවුදෝ කියපු ඉන්ද්‍රිය සංවරයක් කරන්නේ. කවුදෝ කියපු සීලයක් රකින්න. ඒක නරක නෑ. මොකද ඒක සමාජික වශයෙන් සමාජයට ලොකු සේවයක් කරනවා. ඇතුළතින් හික්මීම ඇතුළතින් සදාචාරාත්මක වගකීම නැත්තම් සීලයක් එන්නේ මේ දකින වාරේ අහන වාරේ ගන්ධ රස බලන වාරේ මේ පහළ වෙන්න පුළුවන් යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati papaka kusala dhamma කියන විදිහට යම් ආකාරයෙන් අසතියෙන් අමෝහ මෝහෙන් යුක්තව ජීවත් වුණොත් පහළ වෙන්න පුළුවන් මේ කෙලෙස් ධර්ම එතනම දැකලා. ඒ වගේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න නැතුව අංග ප්‍රත්‍යංග බලන්නේ නැතුව මම මේ දකින්නවා දකින්නවා කියලා හෝ නැත්තම් පේනවා පේනවා කියලා හෝ මෙනෙහි කරගන්න පුළුවන් නම් එදාට තේරෙනවා අපි සංසාර කොච්චර කල් මේ වැඩේ එනකම් මේ චිත්තක්ෂණයකම් ඉඳද්ද ඒ දේ පුළුවන් කියලා දැනගත්ත දවසේ තමයි අපිට බෝධි සම්භාර පුරනකොට කියන්නේ මනෝ ප්‍රනිදාය පුරනවා වාග් ප්‍රනිදාය පුරනවා කියලා එක එක මට්ටමින් ඒක තහවුරු වෙන්න පටන් අර ගන්නවා මේක අමාරුයි නමුත් මම කරනවා ඊට පස්සේ අපි තනියම තමයි මේ සටන දියත් කරන කවදාකවත් දෙන්නේක් නැහැ ඒක. නමුත් එතෙන් එන්න සුතමේ ඥාන මට්ටමේදී, චින්තාමේ ඥාන මට්ටමේදී සමග්ගාණන් තපෝසුකෝ කියලා ඒ සමගිය භාවනා කර නැත්නම්ගේ සමගිය බොහොම බලපාන. ඒකට අපි මේ ධර්ම සාකච්ඡා කරා. මේ බණ අහන්නේ මේ සමගිය රැස් වෙන්නේ. නමුත් මේ මතුවෙන මතුවෙන වෙලාවේ ඒ දෙයට හිත යොදනවා කියන එක සංසාරෙට එක සැරේයි වෙන්නේ ඒක තන්නේ කරම අහම්බයක් හිතුව දැනක නෙවෙයි සිද්ධ වෙන්නේ හිතුව වෙලාවට නෙවෙයි සිද්ධ වෙන්නේ හිතුව ප්‍රමාණය නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්න පුළුවන් කාලපරාසයට කියනවා බුද්ධෝත්පාද කාලය කියලා. එimhe නොවන පරාස ගොඩාක් වැඩි සංසාර කාලේ. දැන් අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලයක නිසා අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. අන්නේම කරන්න කරන්න අපිට පුදුමාකාර ආත්ම ශක්තියක්, චිත්ත ශක්තියක් ඇති වෙනවා. මෙතෙක්කල් විසිතුරු කරපු මෙතෙක්කල් සංකර කරපු මෙතෙක්කල් පමා වෙලා බලපු මේ දේ හැකි ප්‍රමාණයෙන් එළඹෙනකොටම දැකලා ඇති හැටිය දැකලා සංකර නොකර විසිතුරු නොකර ඇති හැටියෙන් නතර කරන්න පුළුවන්. එදාට තමයි බුදුහාමුදුරුව අපිට පෞද්ගලිකව දැකලා hina වෙන දවස. කොයි ඈතක හිටියත් උන්වහන්සේ හිත යොදලා අන්න වැඩේ කරා, ඔන්න වැඩේ කරා, ඔන්න මගේ පුතෙක් වාටපත් වුණා, ඔන්න මගේ දුවෙක් වාටපත් වුණා කියලා උන්වහන්සේ අපිට ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතා කියන නම්බුනාමය දෙනවා. එදාට තියෙනවා බුදුහාමුදුරු පිරිනුවම් පාලත් නැහැ ධර්මයේ අජීවී ගතියකුත් නැහැ බොහොම සජීව තියෙනවා මම යෝගාවචරයක් වෙන්නේ අන්නේ සංස්කාර ධර්ම පිළිබඳව මතු වෙනකොටම දැකීම දැකීම මතින් නතර කරලා පොට්ටෙක් වගේ ඇහිම ඇහිම මතින් නතර කරලා බීරෙක් වගේ නතර මුතේ කියන ගන්ධ රස පහස කැමෙදී මුතේ මුතමත් වෙන නතර කරලා පිලෙක් බැරි කෙනෙක් වගේ ඉන්න. ඉතින් මේකට සමාජය අපිට බයිනවා අපි නිකම්මු එහෙම නැත්නම් අපි නෝන්ජලියෝ කිසි දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා. නමුත් සරුවචනාංශය අපිට hina වෙන නිසා අපිට බය නැතුව මේක අපේ ආධ්‍යාත්මික කරගෙන කොඳුයට පෙළ කරගත්තොත් ලොකු පාවාදීමක් වෙයි. අපේ රුචි අරුචිකම් අපෙන් ගිලිහියයි. අපේ තියුණු පෞරුෂත්වය කියලා අපි හිතාගෙන හිටියානම් මම අසවලා කියලා ඒක ගිහිල්ලා අපි හුදු ආර්ය தත්ත්වයටපත් වෙයි මනුස්සකමටපත් වෙයි. ඒක කලහකේ කාලයක් වෙන නිසායි අපි මේ අත නෑර තනියම සටන් කරන යන. ඉතින් මේ අදත් අප මේ ඉදිරිපත් කරගත්ත ධර්ම කොටාසේ ඒ කරගෙන යන වැඩේට පන්නරයක් වේවා. දකින් දකින්න වෙලාවේ උත්සාහ කළ කවදා හෝ ඒ වෙලාවේදීම ඒක දැකලා සංස්කාර ධර්ම නැති නොවීම පිණිස අප්‍රමාදීව කටයුතු කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිළු දිනාටම දැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා